ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 6 වෙනි දවසේ දවසේ ධර්ම දේශනා පැයටයි එළඹිලා තියෙන්නේ ශිළුමති නායේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්බෝන්ති තස්සබ්බන්තං පස්ස පච්චයාති අය මේ කානුපස්සන දුක්ඛස්ස අශේෂ විරාග නිරෝධෝ පස්සස්ස අශේෂ විරාදෝ විරාගෝ දුක්ඛස්ස විනෝදෝති අයමේකානු ဒ ුතියානු පස්සනාති තී අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ද්වේතානුපස්සනා සූත්‍රය ඉදිරින් තියාගත්තේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී සර්වචන් වහන්සේ දුකක් එහෙම නැත්නම් මේ සංසාරයක් ඒ දිගට පැවැත්මක් හට ගැනීමට හේතු රාශියක් ගෙන හර දක්වලා ඒ හැම හේතුවකම අපිට නොදැකෙන නොදන්නින පැත්තක් නැත්තම් ඒ දුකේම සියලු ගිවන් කිරීමට ඒ කාරණා ඒ සම්දිස්ථාන පාවිච්චි කළ හැකි පැත්තක් තවත් අනුපස්සනාවක් විදියට ඉදිරිපත් කරනවා මේ විදියට අපි මෙතුවක් දන්න කරුණවල අපි නොදන්න පැත්තක් ගෙන හරපාලා ඒකේ තියෙන ප්‍රායෝගික වටිනාකමක් පෙන්වන්නට හැදීම හරහා මෙතුවක් කල්ලි නොබලපු දකින්න අකමැති වෙච්ච කාරණා රාශියකට අපේ සුත්තමේ ඥාන යොමු කරනවා. ඒ වගේම අපට ඉඩාරිනවා ඒ සුත්තමේ ඥානය තමන්ගේ අනිකුත් පරිවාර ඥානත් එක්ක ගැළපෙන එකක්ද එහෙම නැත්නම් මේක අස්වාභාවික අතාර්කිකක්ද කියලා දැනගන්න. යම් ආකාරයකට ඒක තමන්ට ගැළපෙනවා නම් තේරෙනවා නම් මේක සුභ සිද්ධියකට යන එකක් කියලා ඒ කෙනාට පුළුවන් ඒක ක්‍රියාවත් කරන්න. එහෙම නැත්නම් කුසල ඡන්දේ අනුව භාවනාවට නම් වලා ඒක සාක්ෂාත් කරගන්න. ඒ නිසා මේ සරුවඥ වචනය අපි සුතමේ වශයෙන් අහලා ධාරණ ශක්තිය වශයෙන් දරලා ඊට පස්සේ භාවනාමය වශයෙන් අත්දැකීම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ දුක කහට ගැනීම සම්බන්ධයෙන් චතුරාර්ය සත්‍යයෙන් සරුවචනජේ පටන් අරගත්තේ ඊට පස්සේ ක්‍රමයෙන් පටිච්චසමුපාදයට බහැලා අවිජ්ජා සංඛාර විඥාන ආදි වශයෙන් ක්‍රමපිලිවලින් පසුගිය දවස් කීපෙදීම අපි මාතෘකාව උපයසපය ගත්තා. අද දවසේ මාතෘකාව වෙන්නේ යංකින්ච දුක්ඛං සම්බොන්ති සම්බන්තං පස්සපච්චාය මේ කාණු පස්සන. මේ ලෝකේ යම්තාක් කාටරි දුකක් එන්නේ එළඹිච්ච ස්පර්ශ කරපු අපිට ගැටුමක් ඇති කරපු දෙයින් පමණයි පස්සසසත්වයේ අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස සම්භවති අයන් ဒ ුතියන ဒ ුතියන පසනයි තින් අප මේ අපකරා පැමිණෙන මේ දේවල් නැති කරන එක නෙවෙයි ඒ දේවල් ස්පර්ශ නොකරන தത്വයටපත් කරගන්න පුළුවන් නම් ස්පර්ශෝ ස්පර්ශ නොකරන தത്വයටපත් කරගන්න පුළුවන් නම් ඒ හරහා මොන දේ අප කරා පැමිණුණත් ඒ හරහා දුකේ කෙලවරක් නැවත හට නොගැනීමක් ඇති කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උත්සාහ කරන්නේ මේ අප කරා පැමිණෙන දුක් දෙන දේවල් නැති කිරීම, දුක් දෙන දේවල්ගේ පැමිණීම නැති කිරීමයි සාමාන්‍ය උත්සාහ කරන තර්ක ක්‍රමය. මේ සර්වචනාංශයේ උගන්වනවා ඒ දේවල් එන්න ඇරලා වයින් නැතුව නතර කරන එක නෙවෙයි පැමිණෙන දේට පැමිණෙන්න ඇරලා ඒ වගේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනකටපත් කර ගන්න පුළුවන්. අනේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනටපත් කිරීම ටිකක් අතාර්කික බවක් ටිකක් ගඟ දිග ඉහළට පේනන ගතියක් පේන්න තියෙනවා. ඒ මොකද අපි අනික් පැත්ත ඒ කියන්නේ අප කරා පැමිණෙන සියලු අරමුණු ඒ සියල්ලම දැකිය යුතු දකින්න වටින එහෙම නැත්නම් ඒකේ මොකක් හරි වටිනාකමක් තියෙනවා කියන අදහසෙන් ඒ වගේ ස්පර්ශය ස්පර්ශ කළ යුතුමයි කියන අදහසෙන් ස්පර්ශය වැඩි කිරීමටයි අපි මේ නව තාක්ෂණ යොදාගන්නේ ඒකටයි අපි මේ ඉඳුරන් ප්‍රණීතව තියාගෙන ඉන්නේ ඒකටයි අපි අරමුණු රාශි රාශි වැඩි කරන ජීවිත සැප ජීවිත කියලා ගණන් කරන් තියෙන්නේ ඒ නිසා කරා පැමිණේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන දැනකටපත් කිරීමක් පිළිබඳව අපේ ලෞකික ඥානවල ලෝකීය ඥානවල ඇත්තෙම නැහැ. ඇත්තටම තියෙන්නේ වැඩි කරගන්න ක්‍රමයක්. සර්වචනාංශයේ මේ විප්ලවීය උගන්වීම හරහා ඒ ස්පර්ශය ආවට පස්සේ ස්පර්ශෝ ස්පර්ශ නොකර තැනකටපත් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක දැන් මේ වෙනකොට මේ නවීන විද්‍යාත්මක සොයා ගැනීම එක්ක ඒකේ තියෙන අපූර්වත්වය, ඒකේ තියෙන විදුහුරු ගතුව, ගතිය, එහෙම නැත්නම් ඒකේ තියෙන මේ මානසිකත්වය ඉක්මවලා ගිය අධිමානසික ඥාන ශක්තියක් පිළිබඳව කෙනෙකුට සම්බන්ධ කරන්න පුළුවන්. මේ ਸਰුවචනාංශගේ ඥාන මණ්ඩලය කොහොම වෙන්න ඇද්ද? මේ වගේ දෙයක් කරන්න නෙවෙයි හිතන්න හරි. ඊට පස්සෙත් කරලා තමන් වාසේ වශයෙන් එක අත්දකලා මේ අනිකුත් හුදි ජනතාවට එවැනි දේක් ප්‍රකාශ කරන්න මොනතරම් පෞරුෂත්වයක් මොනතරම් කරුණාවක් මොනතරම් ප්‍රඥාවක් තියෙන්නද අඩු ගන්න මේක කාට හරි හිතා ගන්න පුළුවන් වෙයි කියලා. මේ කියන්න හදන කාරණාව කාට හරි දිරව ගන්න පුළුවන් වෙයි කියලා හිතනද පුංචි ඥානයක් පුංචි කරුණාවක් තිබිලා බෑ. මහා ඥානයක් මහා කරුණාවක් තමයි උන්වහන්සේ ඉදිරිපත් කිරීම කරන්නේ. ඉතින් ඒක ඒ ස්පර්ශයන්ගේ අශේෂ විරාග නිරෝධය ස්පර්ශය ස්පර්ශ නොකරන තැනපත් කිරීමේදී ක්‍රමවේදය කරලා ඒක කවුරු හරි අත්දකලා ඒක මේ ප්‍රතිපදාව හරහා කරගත්ත දෙයක් බව තේරුම් ගන්නකොට ඒකෙන් සිද්ධ වෙන මනසට සහ කායට සිද්ධ වෙන වෙනස්කම් දිහා බලනකොටයි සරුවචනාංශේ කොහොම කෙනෙක්ද කියලා කියන්න කියන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒක නිසා ඒ සඳහා ਸਰුවචනාංශයේ ඉදිරිපත් කරන මේ භාවනා කර්මස්ථාන දීම් නැත්නම් මේ සතිපට්ඨානය තාමත්ම අද කාලේ වචන කියනවා විද්‍යානුකූලයි. ඒ විද්‍යානුකූල ගතිය තේරෙන්නේ යම් ප්‍රමාණයක් අත්දකින් ලැබුවට පස්සේ. නැත්තම් තමන් යම් ප්‍රමාණයක් සාක්ෂාත් කරලා පස්සේ ඉන් මෙපිට තේරෙනවා නම් තේරෙන්නේ ඒ සද්ධාවෙන් බුදුහාමසගේ වචන අහපු නිසා එහෙම නැත්නම් දාර්ශනික වශයෙන් තර්ක වශයෙන් කල්පනා කරපු නිසා. නමුත් ඩිංගිත්තකරේ සාක්ෂාත් කරගත්ත කෙනෙකුට තේරෙනවා බුද්ධජානනාංශයේ කෙරෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන අපි කරන්නේ නැතුව මේක ඉස්සල්ලාම ඔප්පු කරලා පෙන්වන්නයි කියලා පටන් අරගත්තොත් තර්ක කරන්න ගත්තොත් කවදාකවත් භාවනාවට බහින්නෙත් නෑ බැස්සත් පූර්වගේ පිටේ හකුරු බැඳා වගේ ඒ කෙනාට කිසිම අත්දැකීමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මුලදී අපිට ඒක ශ්‍රද්ධාවෙන් බාර ගන්න වෙනවා. දී ඇති සාධකයක් විදියට පස්සේ යටහත් පහත්ව කීකරුව ඒ ක්‍රියාත්මක කරනකොට මුලද මුලදී චරම් ප්‍රතිඵල ලැබෙන්නේ මන්දෝත්සාහි කරවන සුළුයි ඒ තීති ක්‍රියාත්මක කරනකොට මේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැනට පැමිණීම ඔය කියන තරම්ම අපහසු නැති බවත් නමුත් අපි මේට ඉස්සර වුණත් මේ වගේ දෙයක් සිද්ධ වෙද්දී ඒක නොදැන සිටීම නිසා අපි ඒකට කොච්චර අකුල් හෙල්ලලා තියෙනවද කියලා තේරුම් ගන්නකොට ඒ මේක මනුස්සයෙක් කරන්න බැරි දෙයක් නෙවෙයි. නමුත් ඒකට ඒ තාලෙන් ප්‍රයෝජනේ සලකලා කළ හැක්කක් කළ පල්ලා කියලා කියන්නේ අපිට බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් මේක මේ විදිහට නිවන් මාර්ගයක් විදිහට තේරුම් ගන්නෑ. මොකද ස්පර්ශය තියෙන ස්පර්ශ කරන්නයි කියන එකයි අපේ අදහස. ඒක වැඩි කරන්නයි අපේ සාමාන්‍ය බුද්ධිය වැඩ කරන්නේ. සර්වඥාන්සේ වැඩි කිරීමක් ගැන කතා කරන්නේ. සර්වඥාන්සේ සඳහන් කරනවා අප කරා ස්පර්ශය පැමිණෙන්නේ යම් හේතුඵල ධර්මයක් අනුව ඒක අඩු කරන්න වැඩි කරන්න හදනවා කියලා කියන්නේ ගඟක් ඉහළට හරවන්න හදනවා වගේ වැඩක්. නමුත් පැමිණෙන දේ දිහා එක ක්‍රමවේදයකින් බලනකොට ඒකේ තියෙන නපුර අයින් කරලා ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා සරුවචනාංශය සඳහන් කරනවා අපේ දොරවල් 6ට ඇහ කන දිවනාසය කන ඇහ කන දිවනාසය කය කියන රූප වශයෙන් පෙනෙන ඉඳුරන් සහ මනස කියන නාම වශයෙන් පෙනෙන මේ සඩින්ද්‍රයන්ට නිතරම බාහිර අනුණු රාශි රාශි වශයෙන් පැමිණෙන නිසා ඒ හැම තැනකදීම සිදුවෙන ස්පර්ශයන් තේරුම් ගන්න අපේ මනසට පළපුරුද්ද මදි සතිය මදි ශක්තිය මදි ඒ නිසා සර්වචනාංශේ ඒ වගේ බාහිර කණු රාශියක් බාහිර විචල්්‍ය සාධක රාශියක් තහවුරු කරලා ලේසි අත්දකින්න පුළුවන් පහසු දැනකින් පටන් ගන්න. ඒක දරුවචනාංශ කියන්නේ මං කෙරේ සද්ධාවෙන් කරන්න තර්ක කරන්න යන්න එපා තර්ක කරන්න තීරුම් ගන්න පුළුවන් මනසකින් නෙමෙයි පටන් ගන්න. කරගෙන කරගෙන යනකොට මං කියන්නේ මොකද්ද කියලා තේරෙයි. අන්න ඒ විදිහට බලනකොට ඒ මහා ශිව මහා ස්වාමීන් වහන්සේ බුදුසසුන වැඩ ඉන්න කාලේ හිටපු ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ දැන් කාලේ වචනින් කියනවා මහාචාර්යවරයෙක්. ප්‍රොෆෙසර් කෙනෙක්. ඉතින් උදේ ඉඳලා හැන්දෑ වෙනකන් පන්ති 18ක් පවත්වනවලු. ඒ හැම පන්තියකටම පුදුමාකාර සෙනගක් එනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම දක්ෂයි. ඇත්තටම දක්ෂයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේට භාවනා කරගන්න වෙලාවක් නැහැ. කොච්චර මේ ශාංශය දක්ෂද කියනවනම් මේ ශාංශකේ බණ අහලම 69ක් රහත් වෙලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් විවේක සෝයෙන් ගත කරන ගමන් හිතවලු අනේ මගේ ගුරු ආමතුරෝ මේ තරම් විශාල සේවයක් කරනවා. ඉතින් උන්වහන්සේගේ ඥාන ශක්තිය කොච්චර ඇද්ද කියලා යාට තියෙන අභිඥා බලයෙන් මහාශිව ස්වාමීන් වහන්සේගේ භාවනා தত্ত্বය එහෙම නැත්නම් ජීවනව කල්පනා කරලා බලනකොට ඉතා ගන්න බැරිලු තාම පෘථග්ජනයි. මෙයාට කල්පනා වුණාලු දැන් මෙයාගේ උගන්වීම අනුව අපි මෙච්චර දුර ගියා. නමුත් එතුමා Tamange වැඩක් කරගන්නේ ඒ නිසා ගිහිල්ලා මේකට සංවේග පහල කරලා එන්න ඕනේ කියලා ළඟට ගිහිල්ලා අවසරයි මේ මට පොඩ්ඩක් කතා කරන්න ආසයි කැමැත්තක් තියෙන මේ ප්‍රශ්නයක් අහන්න කියන ස්වරූපෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මහාශිව ස්වාමීන් වහන්සේකවලු දැන් ඕගොල්ලෝ පරණ ශිෂ්‍යෝ. දැන් අලුත් ශිෂ්‍යයන්ගේ වැඩ තියෙන නිසා ඕගොල්ලොත් එක්ක මට කතා කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් කිව්වලු ඇත්ත ඒකටත් අපි කරු කරන්න ඕනේ. හොඳයි එහෙමනම් <clears throat> දැන් පන්ති ඉවර වෙලා රැ වෙනකොට ඉවර වෙලා කතා කරමු. ඊට පස්සේ කවලු ඒ වෙලාවට වෙන කෙනෙක් එනවයි කියලා තිනවා. වෙලා ගන්න බෑ. එහෙනම් උදේ පාන්දර නැගිටපු ගමන්ම මූණකට හොදපුවලා ඒකෙදිත් වෙන වැඩක් දාගෙන තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ මේ පින්ඩපාතේ වඳින්න සිවුරු වඳින වෙලාවේ නෑ ඒකෙදිත් වෙන වැඩක් දාගෙන තියෙනවා. එතකොට පින්ඩපාතේ කියලා අහපු ගමන්ම ඒකෙදිත් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. අනික් වෙලාවල පන්ති. ඉතින් මේ ටික ඔක්කොම ඇහුවට පස්සේ ශිෂ්‍යයාට ඇඟිලි ගහන්න තරක් හම්බෙලා ඊට පස්සේ කළා ඔබ වහන්සේට මට කියන්න දෙන්නේ මැරෙන්නවත් වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ මම වඩින්නම් ආපහු කියලා මූණට කියලා ආපහු ගිහිල්ලා තියෙනවා. එතකොට මහා ශිව ස්වාමීන් කල්පනා කරලු මේ මචං බොහොම කීකරු ගෝලෙක් ඇවිල්ලි ඉවර වෙලා මේ වෙච්ච සිද්ධියෙන් පස්සේ නිකන් නොදැනෙන්න ඩොක්කක් කනලා ගියේ. වහන්සේට මැරෙන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ කල්පනාව කියලා මේ සාඥාන්සට සංවේගය පහළ වෙලා කල්පනා කරලා බලුවල ඇත්තටම මට මගේ වැඩක් කරගන්න වෙලාවක් නැද්ද කියලා. බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් එක විදිහට වැඩ. ඊට පස්සේ කල්පනා කරලු මේ එකක් හරි කැන්සල් කරොත් මොකද වෙන්නේ කියලා. පින්නවල විශාල නරක ප්‍රතිඵල එන්න පුළුවන්. උගා කෙනෙක් Taman ගැන අපේක්ෂාවෙන් ඉන්නවා. නමුත් ඒ කිසිම කෙනෙක් මේ සාංශය ගැන අර අර ගෝලේ අර වෙන කවුරක්වත් මේ ශාසික සුපසිද්ධිය බලන්නේ ඒ ආපු ගෝලයක් කියලා ගියේ උපහාසයට මැරෙන්නත් වෙලාවක් නැති වෙයි කියලා. කල්පනා කරනකොට මුළු රෑම නිින්ද ගිහිල්ලා නෑ. මම දැන් මේ කොතනද ඉන්නේ? මම කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. හිතවලු කියලා පිටත් වුණොත් කිසිම කෙනෙක්ගෙන් එකම අනුකම්පාවක්වත් නැහැ කියලා උදේ පාන්දර ඔක්කොම නැගිටින්න කලින් පාත්‍රේ කරේ දාගත්තා. පිටත් වුණාම කුකුලන්ට ලන්න කලින් දිගට ගමන් කරලා තිනවා මගේ දිගට පින්නපාත කර කර ගව් 120ක් යනකම් මේ ශාංශය ගියේ කොහෙද කියලා දැනගන්න බැරි වෙනවා. මොකද දැනගත්තා නම් ඒ තරම් මේ ශාංශයේ සේවයගේ නිසා හැම කෙනාම පිටිපස්සෙන් අඹාගෙන ඉනවා. පස්සේ නොදන්නා ප්‍රදේශයකට ගියාට පස්සේ එහෙ තිබුණලු 39ක් වැඩ ඉන්න භාවනා මධ්‍යස්ථානය. අද ආරණ්‍ය සීනාසනයක් මේ ශාංශය ගිහිල්ල වෙලා මෙතන ස්වාමීන් වහන්සේලා සම්දාංග විවිකේ බලන්නේ මම කවුද කියලා දන්නෙත් නෑනේ. ඒ නිසා ගිහිල්ලා මම මෙතන භාවනා කරන්න කියලා ලොකු අහම්දුකාට ගිහිල්ලා කිව්වලු අවසරයි සාන්න මම දුර බහැර කියලා ආවේ මට මෙහෙ නතර වෙන්න පහසුකම්. දැන් ප්‍රශ්න නැහැ නතර වෙන්නේ. පස්සේ දවසේ ගිහිල්ලා කිව්වලු මටත් ආසයි වන භාවනා කරන්න. ඒ නිසා මට කමටහනක් දෙන්න කියලා. ලොකු අහම්දුර බලනකොට වෙන්නලු මෙයා පුතේ ගුරෙක් මම කවදාවත් අල්ලන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොළු මේ දවස්වල මම කමටහන් දෙන්නේ නැහැ මම වයසයි. මම මේ වැඩ එක්කිනුට බාර දීලා තියෙන ඔය දෙවෙනි නම ඉන්නව පුළුවන් නම් ගිහිල්ලා කැමැතිනම් කමටහනක් ගන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඊතුවර ඉතින් ලොකු ආමතු වයස වෙන්න ඇති කියලා දෙවෙනි ආමතුගාට ගිය පස්සේ දෙවෙනි ආමතු කල්පනා කරා මොකද ලොකු ආමතුර මෙයාව අතහැරියේ පොඩ්ඩක් ප්‍රශ්න කරලා බලනකොට මේ මොන විදියෙන්වත් කියලා දෙයක් යමක් කියලා උගන්වන්න බෑ දැනුම වැඩි මාන්නකාරකම් වැඩි මාන්නේ වැඩි කතා කරන්නේ ඊට පස්සේ කළු මයිලකට ගොඩාක් දැන් ශිෂ්‍යයෝ ඒ නිසා මමත් කරන්නේ අහපුවාම තුන්වෙනි එකට දෙන එක කැමති නම් ගිහිල්ලා මේ තුන්වෙනි ආහමතු ගාවට යන්න මටත් හරියට වැටගෙයි. මේ ආහමතු හේතුවල මේක ඇත්ත වෙන්න ඇති කියලා තුන්වෙනි කනාර ගියාට පස්සේ යත් බැලුවලු මේ අතපල්ලේ වැටිච්ච මිනිස්සෙක් බැලුමෙම පෙනුමනොත් පප්පා. ඊට පස්සේ තාගත්තලු මෙහෙම වෙලා තියෙන්නේ මටත් වැඩ වැඩි හතරවෙනි කනට යන්නයි කියලා මෙයා වැටිලා වැටිලා වැටිලා වැටිලා අන්තිමට හත් අවුරුදු සාමනීර කෙනෙක් ගාවට ගියා. ඒ සාමනේර බලකොල මේ මුත්තය වගේ කෙනෙක් මයි ළඟට ඇවිල්ලා මං කිව්වට මං කියන දෙයක් අයිය ඒ වැඩේ වෙන්නේ මට බෑ කිව්වා. මේ ශාසයට ඇඬෙන්න පටන් ගත්තා. මේ මම මගේ පන්තියේ ඉනකොට මෙච්චර ලොක්කෙක් වුණාට මෙතෙන් ආවට පස්සේ උදව්වක්වත් දෙන්න කෙනෙක් ඊට පස්සේ වඳින්න විදියක් නැහැ. එයාට ඇදිලි බඳලා පාතල ගලු කල්යාණ මිත්‍යන් වහන්සේ මට අනුකම්පා කරන්න. ඒකල මට අනුකම්පා කරන්න බෑ ඔබ වහන්සේගේ මේ මේ පඬිතුකම් වැඩි. මං කියන්නේ අහන්නේ නැහැ. ඊට පස්සේ කවලු මම ඔබ වහන්සේ කියන දේ අහනෝනේ ඊට පල්ලෙහා මට්ටමට වැටලා තියෙන්නේ. කරුණාකරලා මට මේ දන්න ශාස්ත්‍රයක් දෙන්න ඔබ වහන්සේ කියනවා නම් මේ මෙතන තියෙන මඩවලට මම බහිනවා. මට මට ඔබ වහන්සේට පෙන්නලා දෙන්න මම ඔබ වහන්සේ කියන දේ අහන්න කැමතියි. ඒකට මෙයා බොහොම හොඳ සිවුරක් අතර බොහොම මේ දිලිසෙන සිවුරක් ඇඳගෙන පීසිරු මනුස්සයෙක් වළු මේ බොම හිත දුර්වල තත්ත්වපත් නිසා මෙතෙන් තියෙන මඩ වලට බහින්නම් කියලා. තදාවක් තිබිලා තියෙනවා බහින්න ඉවුරක් නැති මඩ වෙයි. ඊට පස්සේ කොහොමද හොඳයි බහින්න කිව්වා වෙනවා. අර පොඩි හත් අවුරුදු සාමාන්‍යයෙන් කිව්වට පස්සේ මම කරවටක් මඩට බැස්ස පස්සේ හා පොඩි ඉන්නේ කිව්වා. පොඩි ඉන්නේ කියලා කිව්වලු මේ ශාස්ත්‍රයේ ඒ විදිහට දෝතින් බාර ගන්න නැත්නම් ඒක ආව කැපෙනවා. ඒ නිසා කියන දේ අහන්න නැත්තම් ඒක ඇති වැඩක් වෙන්නේ නැහැ මුලින්ම ඔය කලයකට වතුරක් කරනවා වගේ කියලා මෙයාව මෙල්ල කරගෙන හොඳයි මම ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන තාලට තමයි මම තේරුම් ගන්න කිව්වලු උඹහක් තියෙනවා හිල් හයක් තියෙනවා මස්සද්දෙක් තලගොයක් පිටිපස්සේ අඹාගෙන යනකොට තලගොයා මේ උඹහට රිංගනවා දැන් මස්සද්දට ඕනේ නම් මේ තලගොය අල්ලගන්න මස්සද්ද මොකද කරන්නේ ඊට පස්සේ ඉතින් මේ මහජීව හම්සු කාලෝ එක සාමාන්‍ය සාත්‍රය හැටියට නම් හිල්ලලෙන් හිල්ලයෙන් හිල් පහක් වහලා අනේ කිලින් දුම් පිබිනවා. එතකොට ඇතුලේ දුම් වැදුනා පස්සේ තලගෝ එළියට එන්න බලනකොට හිල් පහක් වහලා ඌට අර දුම් පිබින හිලෙමයි එන්න තියෙන්නේ. ඉතින් අර මේ මස්සද්දා ඒ හිල පිළිබඳ හොඳ අවදියෙන් බලන් ඉන්නවා. එතකොට එතනින් එළියට එනකොටම අල්ලා ගන්නවා කියලා. ඒක තමයි කිව්වලු ඉඳගත්තර පස්සේ ඉඳගත්ත කයත් හිල් හයක් තියෙන උඹහක් වගේ. දැන් ඕක ඇතුළේ ඉන්න එක අල්ලන්න නම් ඇස් දෙක වහගන්න ඕනේ. ඒක ඒක හිලා. කන් දෙකෙන් එන ශබ්ද ගණන් ගන්න එපා කිව්වා. නාසයෙන් එන ගඳ සුවඳ බලන්න එපා. ඒවා පුළුවන් තරම් නොයන තැනකට යන්න. දිවෙන් රස බැලීමක් කරන්න එපා. මේ කය කියන හිල ඒ ద్వාරයේට මනස යොදවලා මේ උභයෙන් මෙයා එළියට එනවා එනකොට අල්ලන්නේ මේක තමයි ආනාපාන සතිය කියලා කියන්නේ කියලා. මේ ශාන්ස හොඳටම සංවේග පිළ හිටපු නිසා මේ ශාන්සට බොහොම නබෝ කාලකෙම අවබෝධය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම මේ නිදර්ශන කියන හැබෑවේ මේ හිල් හයම ඇරලා තියේදී මොන තාලකින්වත් ඒ ස්පර්ශය අල්ලන්න බෑ. ඒ ස්පර්ශය අල්ලන්න නම් අපි දරුවචනාංශයේ කියන විදිහට මේ අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා නැත්නම් මේ ශූන්‍යාකාරයකට ගිහිල්ලා අපි යටත් වෙන්න ඕනේ අපි එකඟ වෙන්න ඕනේ මේ S දෙක කියන ආයතනේ වහලා දාන්න. එහෙම නැත්නම් මේ දැකීම කියන කටයුත්ත නොකරන්න. ඒ නිසා අපි තේරවාද සම්ප්‍රදායේ භාවනා කරනකොට අද්දික වසාගෙන සිටින ස්වභාවයක් ස්වභාව මේකේ තියෙනවා. ඒක මේ සං මේ සත්‍යපට්ඨාන සූත්‍රය එහෙම ලියවිලා නැහැ. ඊට පස්සේ සද්ද නැහැ නෙවෙයි පුළුවන් තරම් කියනවා සද්ද නැත්නකට යන්න නැත්නම් ඒ සද්ද පිළිබඳව උනන්දු වෙන්න එපා. නැත්නම් සද්ද තිබුණට අහන්න එපා. ඇහුණට කමන්නේ. ඊට පස්සේ ගඳ සුවඳ විශේෂයි නාසය කුප්පන්න එපා. දිව රස විශේෂයි ලොල් වෙන්න එපා. කයත් ක්‍රියාකාරකම් නතර කරන්න සිද්ධ වෙන දේ බලන්න කියලා මේකට ඇහ ගහගෙන ඉන්නේ. ඉතින් මේ ඇහ ගහගෙන ඉන්නකොට තමයි ඒකේ සිදුවෙන ස්පර්ශයෝ ජීවත් වෙන බවට, ඉඳ ගිල නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට ස්පර්ශ දැනෙන්න පටන් ගන්නවා. ඒක ඒක තමයි අපි මේ අදගත්ත මාතෘකාවටත් නැත්නම් ဒုတိ ය ද්වේතානුපස්සන සූත්‍රයේ ප්‍රායෝගික පැත්තට සම්බන්ධ කිරීමේදී එහෙම නැත්නම් භාවනා කරනකොට ලැබෙන අත්දැකීමත් සම්පාත වෙන තැන. තමයි යම් තැනක පහසුවෙන් සමබරව ලිහිච්ඡ ස්වරූපේ සහැල්ලි වාඩිලා ඉනකොට තනට යම් කිසි ස්පර්ශයක් ලැබෙනවා. ඒකට අපිට කියනවා අත්දැකීමක් ලැබෙනවා කියලා. නැත්නම් කියනවා අත්විඳීමක් ලැබෙනවා කියලා. අන්නේ අත්විඳීම තමයි නිවන් දොරටුව කියන්නේ. ඒකෙන් ඒකෙන් Tamanට වැටහෙන්න ඕනේ මේක ඇහෙන් එන සංඥාවක් නෙවෙයි. මේක කනෙන් එන සංඥාවක් නෙවෙයි. නාසයෙන් එන සංඥාවක් නෙවෙයි. දිවෙන් එන සංඥාවක් නෙවෙයි. මනසෙන් මවන මනෝරූපෙකුත් නෙවෙයි. මේ කය පණ ඇති කයක් තියෙන බවට මොකද්ද ස්පර්ශයක් තියෙන. ඒ ස්පර්ශය තමයි අපි මම දැන් මෙතන කියලා කියන්නේ. ඒ ස්පර්ශය සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ගේ දීකට භාගට හම්බුනේ කන්න දුන්නේ නැති කෙනෙකුට නම් ඒ ස්පර්ශය හොයි අත්දැකීම හොයි අත්විඳීම මොන තාලෙන්වත් විස්තර කරන්න බෑ. ඒකට වචන නැහැ. අත්දැකීම ගන්න පුළුවන්. අත්දැකීම විඳින්න පුළුවන් ඒක විස්තර කරන්න වචන අපේ භාෂාවේ නැහැ. නමුත් භාවනා ලෝකේ අපි කියනවා එහෙනම් අපිට එකඟ වෙන්න පුළුවන්. ඒ තමයි මැරිච්ච නැති බවට තියෙන අත්දැකීම. මම මැරිලා නැහැ කියලා මොකද්ද අත්දැකීමක් තියෙනවා. ඒකෙන් මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා අවදියෙන් ඉන්න කෙනාට අවදිමත් භාවයේ පිළිබඳ අත්දැකීම තියෙනවා. ඒ වගේම මගේ සිහිය විකල් වෙලා නැහැ. විමුර්ජා වෙලා නැහැ. මම සිහිය මේ ඉන්නේ. මට මේ අත්දැකීම තියෙනවා කියලා මේ මම දැන් මෙතන කියන මේ අත්දැකීම මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා මෙතෙන් ගියා නම් ඒක පුළුවන් නම් යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණ ගන්න එයාට අනිවාර්යයෙන් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් පිටවන්න පුළුවන්. ඒ අනිත් පැත්ත කියන්න පුළුවන් කිසි කෙනෙකුට ඒකට චිත්තක්ෂණයකටවත් යන්න බැරි නම් එයා භාවනාවට අභව්‍ය පුද්ගලෙයි. මේස අපි දස පාරමිතා පොරලා තියෙනවද හේතුක ප්‍රතිසන්දි තියෙනවද කියලා নানা ප්‍රකාර කටුකොහල් දාගෙන ඉන්නවට වැඩිය යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියන එක අත්දකින්න පුළුවන් නම් අත් විඳින්න පුළුවන් නම් ස්පර්ශ කරන්න පුළුවන් නම් ඒක මානවයට විතරක්ම හම්බ වෙච්ච කිසිම වෙන භවතලේ කාටවත් අත්දින්න බැරි අමුතුම අත්දැකීමක්. ඒක නිසා සමහර විටක මම ප්‍රකාශ කරලා තිනවා ඒක තමයි භාවනා මාර්ගයේ මුලත් ඒක තමයි භාවනා මාර්ගයේ මැදත් ඒක තමයි භාවනා මාර්ගයේ කෙලවරක් කියන්නේ. නමුත් අතරමැදි මම දැක්කා අපිට හම්බ වුණා ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අන්න ඒ වාගේ දෙයක් දැනගෙන ඔව් එහෙම තමයි ඒක තමයි භාවනා මාර්ගය කියලා දැනගත්තට ඒ හිත නතර කර ගැනීමට බැරිකම තියෙනවා අපිට පුද්ගලික ප්‍රශ්නයක් වශයෙන්. ඒක අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් විශේෂයෙන්ම ආධුනිකයාට. ආවට පස්සේ මේකයි නිවන් මාර්ගය කියලා දැනගත්තට මේක බොහෝම ඉසමුදුනේ පිළිගත්තට මේක පවත්වන්න බෑනේ. ඔන්න ඔතනින් තමයි කමඨහං කියන වචනේ එන්නේ. ඒකට තමයි සරුවචනහන්සේ විවිධාකාරයෙන් ඒකට අත්වල දෙන්නේ. උදව්පකාර කරන්නේ. එහෙම බලාගෙන ඉන්නකොට Tamanට මම දැන් මෙතන ඉන්නවා කියන එක පටන් ගන්නකොටම පේනවනම් කිසිම බාධාවක් නැහැ. යා පැහැදිලිවම මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. පැහැදිලිවම ඍජු භාවනාවක ඉන්නේ. නමුත් සමහරෙකුට ඒක එමේ ඉන්න දැක් අත්දැකීම ඒකාකාරී ගතියක් තියෙන. ඒකේ රිද්ම නැහැ. ඒකේ තරංග නැහැ. ඒකේ සිද්ධි බහුල නැහැ. මේ ඒකාකාරීකම නිසා පටන් ගන්නකොටම බොහෝම කම්මැලිකමක් තියෙනවා. මොකද අපේ හිත මේ සංඥා මේ ස්පර්ශ අල්ලන්නෙම ඒ වගේ තරංග අණුව තමයි. සිද්ධි අණුව තමයි. එහෙම නැත්නම් රිද්ම අණුව තමයි. ලය අණුව තමයි. ඒක නිසා මේ බලාගෙන ඉන්නකොට සමහරෙකට ඒකේ තියෙන කම්මැලිකම නිසකම හරහා මේ ආස්වාද ප්‍රසවාසයේ රිද්මය ආශ්වාස ප්‍රශ්වාසයේ ලය ආශ්වාස ප්‍රශ්වාසයේ තරංගේ අහු වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ අහු වෙන ආශ්වාස ප්‍රශ්වාස ස්පර්ශ වශයෙන් අහු වෙන එකත් සමහරකට අහු වෙන්නේ නැති තරම් සියු මොකද හිත තාම සතිමත් වෙලා නැහැ ප්‍රණීත වෙලා නැහැ නිසා හිත තියෙන්නේ අවුලක අර මම දැන් මෙතන කියන එකත් අහු වුණාට ඒක නිකන් හුලං අල්ල ගන්න හදනවා වගේ අහු වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසය අහුවෙන්නේ නැති තත්යකට පටන් අර ගන්න පුළුවන්. අනේ එවැනි දුෂ්කරතාවයක් නැති කරන් තමයි මේ මහා ශීෂ්‍ය ආඩෝ ස්වාමීන් වහන්සේ මේ පිම්බීම ඇකිලිමීට සාපේක්ෂව ගෙනත් දුන්නේ. මේ ආශ්වාස ප්‍රශ්වාසයේදී පුංචි රැලි දෙකක් නගිනවා. පිම්බීම ඇකිලිමේදී මේ දෙකම විනෝට එක ලොකු රැල්ලක් නගිනවා. ඒ නිසා කෙනෙකුට ඒක ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනුණත් පිම්බීම ඇකිලිම නොදැනුණා කියකට බැරි තරම් ඒක උච්ච අවස්ථාවකටපත් වෙනවා. එහෙම නැත්නම් ඒකට අත තියලා බලන්න පුළුවන්. වම් අත තමන්ගේ උදේ උඩ තියාගත්තාම ඒ හුස්ම ගන්නකොට හෙලනකොට ඇති වෙන කම්පන චංචල දැනගන්න පුළුවන්. මොකකින් හරි දැන් මේ කරන්න හදන්නේ මම දැන් මෙතන කියන එක ස්පර්ශ කරන්න පුළුවන් තැනකට ගන්න එකයි. මේක තමයි කායanusasanaවේ මේ ආනාපාන සතිය කියලා කියන්නේ. මේක බොහොම සියුම් දෙයක්. බුදුර බුදු වෙන භාවනාවක්. ඒ නිසා මේකට වෙලා ගත්තයි කියලා අපි කනගාටු වෙන්න ඕනේ. ඒක දැනගන්න ඕන දෙයක්. ඊට පස්සේ මේ ආශ්වාස ප්‍රශ්වාසය දැනගත්තට පස්සේ ඒක අහු වුණත් අපි හිතමු අපිට චිත්තක්ෂණයකට දෙකට හුස්ම රැල්ලක් දෙකක් අල්ලගන්න පුළුවන් කියලා. අල්ලගත්තට ඒක කිසිම දේශපාලන වාසියක් නැහැ, ආර්ථික වාසියක් නැහැ, සමාජික වාසියක් නැති නිසා ඒ පැත්තට පුහුණු කරපු හිත අහනවා ඉතින් හරි ඉතින් හුස්ම දැක්ක තමයි ඉතින් උලන්නේ ඉතින් මොකද්ද ඔගේ බලන්න තියෙන්නේ. නිකන් උලක් මොනවද ඕක බලලා හම්බ වෙන්නේ මොකද්ද? කියලා අපේ හිත නිතරම දැකපු දේ තමන්ට අවශ්‍යතාවය තිබුණත් හිත රඳවන්න අමාරුයි. අන්න ඒ සඳහා සද්ධාව තවදුරටත් ඉදිරියට යවිලක් තමයි මේ එක එක හුස්මක ආස්වාසේ වේවා ප්‍රස්වාසේ වේවා මේ ස්පර්ශය කොටු කර ගැනීම සඳහා ආකාර සහ సంతාන සහ ආකාර කියලා පැති දෙකක් තියෙනවා. සටහන රූප සටහන කියන සටහන එක්ක ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස දකින්න පුළුවන්. ආකාරය කියලා කියන්නේ ඒ ඒ සටහන් කාලානුරූප වෙනස් වෙන හැටි. ඒකෝට අපි ආස්වාසේ දිහා බලන ඉන්නකොට අපිට සමහර විටක බැලමක් කුම්බනා වගේ පොන්චිලාව පැද්දෙන්න වගේ දොරක් කුලකට වැහෙන්න වගේ එහෙම නැත්නම් පිස්ටන් එකක් කියලා පාල යනවා කියලා විවිධ සටහන් මාර්ගයෙන් අපිට මේක sannivedanaya කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ සටහන දිහා බලා ඉනකොට ඒ දොර පැද්දෙන්නේ ඒකාකාරී වේගෙන්ද නැත්නම් හිමීට පටන් ගන්න හයියෙන් ගිහලා ආයේ හිමීට නතර වෙනවද ආදි වශයෙන් ඒ කාලානුරූපෝ මේ යති ආකාර මේ දෙක දැන ගැනීම සඳහා හිත මෙහෙය විය යුතුය නැත්නම් මානසිකාර්ය යොමු කළ යුතුයි නැත්නම් හුස්ම ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි ඒක නිසා ඒ භාවනාව ආරම්භ කරනකොට ඒ යෝගාවචරයට ආස්වාසය වෙලාවේදී ආස්වාසි කියලා මෙනෙහි කරන්න කියලා කියනවා මානසිකාරය ඒ දෙසට යොමු කරන්න. ඒ වෙනුවට අපේ සංස්කාර ලෑස්ති ඇස්තැල්ල රූප බලන්න නැත්තම් කන් වලින් ශබ්ද අහන්න නැත්තම් ගඳ සුවඳ බලන්න නැත්තම් රස බලන්න නැත්තම් කය මෙහෙවන්න නැත්තම් කියලා විවිධ පැති වලින් මේ අපේ ඇබ්බැහි අපේ පුරුදු අපේ ගති ලක්ෂණ වලින් විවිධ අරමුණු දෙන්න හදනවා. ඒ වෙනුවට සර්වචනාංශ මේ මානසිකාරය කියලා හිතේ තියෙන ගුණයක් තියෙනවා. අපි ලෑස්තිලා යනවනම් අපිට ඕන තැනකට හිත මෙහෙවන්න පුළුවන්. වාහනේ සුක්කානම් වගේ. කරකවපුවාම නැත්නම් ඔරුව කවර පෙත්ත වගේ. ඒ අපෙත් හරවනකොට Tamante ඒ වේගය කැවෙනකොට ඒ වේගයත් එක්ක හරවන්න පුළුවන් ගතියක් තියෙනවා. පුංචි ඉඩක් තියෙනවා අපට. අන්නේ මානසිකාරය අපි මෙනේ කිරීම කියලා සිංහලට දාගෙන තියෙනවා. මානසිකාර්ය හඳුන්වා දීලා කියනවා මේ මානසිකාර්ය මේ කිසිම ආර්ථික දේශපාලන වාසියක් නැති සමාජික වාසියක් නැතර මේ හුස්මේ ආස්වාසේ සටහන් සහ ආකාර වශයෙන් බලන්න කියලා. මේ බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒ කෙනාට ඒ හුස්මේ ආස්වාස් ප්‍රසවාසේ සටහන් වශයෙන් ආකාර වශයෙන් ආස්වාස් ප්‍රසවාසේ වෙනස්කම අහුවෙන්න පටන් අරගත්තොත් එයා තවත් පීවරක් ඉදිරියට යනවා. ආශ්වාස කරන වෙලාවදී මට වැටෙන්නේ මෙහෙමයි. ප්‍රශ්වාස කරන වෙලාවදී මට වැටෙන්නේ මෙහෙමයි කියලා කාට හරි සපයලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක හර සත්‍ය ලකු දිනුවක් වෙනවා. එතකොට කියන්න පුළුවන් ආශ්වාසය කියලා කියන්නේ හුලං එළියට ගලනවා ප්‍රශ්වාසය ආශ්වාසය කියලා කියන ඇතුළට ගන්නවා ප්‍රශ්වාසය කියලා කියන පිට වෙනවා. නැත්නම් පිස්ටන් එකක් පල්ලෙහාට යනවා උඩට යනවා. එහෙනම් ආශ්වාසයේදී මට සියුම් සීතල ගතියක් දැනෙනවා. ප්‍රසවාසයේදී මට ඊට සාපේක්ෂ උණුසුමක් දැනෙනවා. නැත්නම් ආශ්වාසයේ මට ගොඩක් ප්‍රකටව දීර්ඝව දැනෙනවා. ප්‍රශ්වාසයේ සියුම නොදැනෙන මට්ටමකට දැනෙනවා. නැත්නම් ප්‍රශ්වාසයේ දිගට ගොරෝසුර දැනෙනවා. ආශ්වාසය දැනෙන්නේ ආදි වශයෙන් මේ යෝගාවචරය දෙවනි භාෂාවක් ඉගෙන ගන්න හදන වැඩිහිටියෙක් වගේ. ස්වභාවයෙන් ජනප්‍රිය නැති මේ මාතෘකාවට බැසට පස්සේ එයා කාරණාව තේරුම් ගත්තද කියලා ගුරුවරයා දැනගන්නේ. අනම්මනම් කතාවල් වල නෙවෙයි මේ ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානේ මේ ආස්වාසයයි මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද? ඒකට මතුවෙනකොට වෙන් කළ හඳුනා ගන්න පුළුවන්ද? ඒ හඳුනාගත්ත දේ ඒ වාගේ ආවේනික ලක්ෂණ අනුව පෞද්ගලික ලක්ෂණ අනුව අත්‍යන්ත ලක්ෂණ අනුව තව කෙනෙකුට කියන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් නම් භාවනාවේ 50ක් ඉවරයි. ඇත්තම කියනවා මම දැන් මෙතන ඉන්නවා කියන එකම තමයි මුලමදාග. නමුත් ඒක බැරි කෙනාට තමයි මේ ආශාර ප්‍රසආසය හෝ පිම්බීම හැකිලිම හෝ වෙන වෙන අරමුණු දෙන්නේ. ඊට පස්සේ අරමුණ තරංගනේ, ඒව සිද්ධිනේ, ඒව ක්‍රියානේ, ඒවට ලයක් තියෙනවනේ, ඒවට රිද්මයක් තියෙනවනේ. දැන් බලනවා ඒ රිද්ම එකිනෙක අතර තියෙන පෞද්ගලික ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ හුඟා කල්ලා ගන්න පුළුවන් නම් එයාට භාවනාව බොහෝම ඉක්මනට රසවත් වෙනවා අරමුණට ගොඩාක් ලං වෙනවා ඒ වගේ මෙයාට අනික් කෙනෙකුට කියමනේදී ගොඩාක් විස්තර කියන්න පුළුවන්. හැබැයි ඒක හුඟාක්කල් භවනා යෝගාවචරින් අසුරු කරනකොට දැක ගන්න පුළුවන් දෙයක් තමයි විස්තර දකින්නක එකක් කියන එක තව එකක්. සමහරව ඇත්තටම දකින්නවා කියන්න දන්නේ. ඒක වැදගත් කියලා සලකන්නේ නැතිකම නිසා වෙනවා. සමහරෙකුට දකින්න පුංචි ටික හරි ගුරුවරට බොහොම සාර්ථකව වර්තා කරන්න එතකොට ගුරුවරයාට බොහොම ලේසියෙන් ළඟ ඉඳලා උත්තර දෙන්න පුළුවන්. ආන්න මේ විදිහට මේ පෞද්ගලික ලක්ෂණ හොඳට වෙන් කරලා කැඳේ ගල බේරුව වගේ වේර අල්ලලා දුන්නොත් අපි ඒකට කියනවා මේ ආශ්වාසය ප්‍රශ්වාසය වෙන්කොට ස්පර්ශ කරනවා ප්‍රශ්වාසය ආශ්වාසය වෙන්කොට ස්පර්ශ කරනවා මේ දෙක මේ විදිහට වෙන් කළ දකින්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පැහැදිලිවම ඒ දෙක නැති වෙලාවේ ස්පර්ශ වෙන සද්දයක් ඒ දෙක නැති වෙලාවේදී කරදර කරමින් ස්පර්ශන වේදනාවක් එහෙම නැත්නම් හිතවිල්ලක් එනකොට මට ආස්වාසයේ තියෙනලාදී ආස්වාසය මෙනෙහි කරන්න පුළුවන් ඒක මෙහෙම සියුම් ඒක මෙහෙම සීතලයි ප්‍රස්වාසයලාදී ප්‍රස්වාසය මෙනෙහි කරන්න පුළුවන් ඒක මෙහෙම සාපේක්ෂව ගොරෝසු යුනුසමයි කියනවා වගේ ඒ වේදනාවක් ආවට පස්සෙත් ඒ වේදනාව පිච්චෙනා වගේ එකක්ද කපනවා වගේ එකක්ද අඹරනවා වගේ එකක්ද උලක්ද පැතලජයකින් අයින්නා වගේ ආදි වශයෙන් ඒ අනිකුත් ද්විතීයි ආරමුණු වලත් ඒ ස්වභාවික ලක්ෂණ කියන්න ඔය යෝගාචර හුරු කරන්න ලේසි පුහුණු කරන්න ලේසි මොකද එන දෙයට ද්වේෂ කරන්නේ නැහැ එන දේ ප්‍රතික්ෂේප කරන්නේ එන දේ එන විදිහට දැක ගන්න මේක විශාල මේ ගැම්මක් ගැඹුරක් තියෙනවා ඒ විදිහට මේ ආස්වාසය ආස්වාසයෙන් ප්‍රසවාසය ප්‍රසවාසයෙන් දැනගන්නා වගේම මේක හිතවිල්ලක් මේ ආස්වාස ප්‍රසවාසය නෙවෙයි. මේක වේදනාවක් මේක ආස්වාස ප්‍රසවාසය නෙවෙයි. මේක ඡද්දයක් ආස්වාස ප්‍රසවාසය නෙවෙයි කියලා ඒ එනේන දේ නිකං හුදු ඡද්දයක් මේක නැති කරගන්නේ කොහොමද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ ආස්වාස ප්‍රසවාසය නෙවෙයි බවක් දැනගන්න ඕනේ මේ වේදනාව තියෙන්නේ දකුණු දණහිසේ මේක අනිනා වගේ එකක් මේක පුච්චනා වගේ එකක් මේක මෙහෙම එක තැනක තියෙනවා මේක නලියනවා ආදි වශයෙන් ඒ වේදනාවේ තොරතුරු කියන්න පුළුවන් නම් ඒ වේදනාවේ පෞද්ගලික ලක්ෂණ දැක්කා වෙනවා. සද්දයක් ඇහෙනකොට ඒක ප්‍රියද මනාපද ළඟට එන සද්දයක්ද දුරට යන සද්දයක්ද ස්වභාවික සද්දයක්ද මනුෂ්‍ය සද්දයක්ද කියලා ඒ සද්දය අඳුර ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ස්පර්ශ කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ඒ සද්දයේ ස්වභාවික පෞද්ගලික ලක්ෂණ අඳුරගන්නේ. ඒ වගේම හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල අතීත හිතවිල්ලද අනාගත හිතවිල්ලද පශ්චාත්තාවයක්ද තිගැස්මක් ආදි වශයෙන් ඒ හිතවිල්ලේ Tamanට ඇති වෙන බලපෑම මේ ස්පර්ශය ප්‍රකාශ කරන විදි. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදියට මෙතෙන් දෙන්න නම් හැබැයි ගොඩක් කල් භාවනා කරලා හොඳට සුත්තමේ ඥානයක් සහිතව ඉන්න ඕනේ මේ විදියට කියන්නේ එහෙම නැත්නම් අපි හරියට කමඨාන් සුද්ධ කරනවායි කියලා කරන්නේ කිසියම් අදාළ නැති දේවල් ගලප ගලප ඉන්න එකයි. කෙලින්ම මේ භාවනා කරනකොට එන දේවල් සාකච්ඡා කරනවා නම් ඒකෙදී ගොඩාක් කල් කමටහන් සුද්ධ කරගෙන ඉන්න දෙයක් ඇත්තේ නැහැ. කෙසේ නමුත් යම් තව දම් දවසක මේ යෝගාවචරයට මේ ආස්වාසයයි මේ ප්‍රස්වාසයයි කියලා දකිමින් දනිමින් වෙන්කොට හඳුනා ගනිමින් මේකට කියන පරිච්ඡේද ඥාන කියලා වෙන්කොට හඳුනා ගැනීමට ආස්වාස් ප්‍රස්වාසත් එක්ක දිගටම මුණට මුණ දාගෙන හිටියොත් සුළු වේලාවකදී යාගේ පළපුරුද්ද අනුව මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ සමාන ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා අර පෞද්ගල ලක්ෂණ හරහා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කර ගන්න බැරුව යනවා. මේක බුදුරජාණන් වහන්සේ දන්නේ භාවනාවට බුදුරජාණන්සේ සම්බන්ධ කරගත්ත නමුත් යෝගාවචරය නොදන්නේ යෝගාවචරය මේක වැරදියට කියවන කාරණා. ඒ නිසා යම් තාක් ආශ්වාස ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ වෙන් වෙන් කොට හඳුනා ගැනීමේ දක්ෂතාවයක් තියෙන යෝගාවචරයේ එවැනි පෞද්ගලික ලක්ෂණ දකිමින් දන මේ කියන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් කොට හඳුනා ගැනීමෙන් ආශ්වාස ප්‍රශ්වාස 10ක් 15ක් බැලුවොත් ඒ වගේ පෞද්ගලික ලක්ෂණ වෙනුවට ඒ වගේ පොදු ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා. ඒක යෝගාවචරය කියන්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර ගන්න බැරුව යනවා. එතකොට යාට තේරෙනවා ආස්වාසයට ආස්වාසය කියලා මෙනෙහි කරන එක ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියලා මෙනෙහි කිරීමේ කටයුත්ත දැන් අවුල් සහගතයි කියලා. මොකද ආස්වාසය ප්‍රස්වාසය දෙකම සම වෙනවා. එතකොට මේ වෙලාවේදී යෝගාවචරය හයියෙන් උස්ම ගන්න ගියොත් හෝ නැත්නම් හිත නරක කරගත්තොත් මගේ මේ භාවනාව වැරදිලයි කියලා. නැත්නම් හිතුවොත් මේක අසත්‍යමත් සත්‍ය කැඩීම නිසා වෙච්ච දෙයක් කියලා. එහෙම නැත්නම් ආයාසයෙන් අතුළුන අතුළුන අතුළුන පිටුන පිටුන කියලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් හැම දෙයකම භාවනාව උල් කරගන්නවා. ඒක නිසා යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ යම් ඕනම දෙයක යාසස් ප්‍රසාසි නිදර්ශනයක් වශයෙන් ගත්තට ඕනම දෙයක පෞද්ගලික ලක්ෂණ දන්නා තරමට සමීපස්තව බලාගෙන හිටියොත් නොබෝ වෙලාවකින් ඒකේ පෞද්ගලික ලක්ෂණ ගෙවිලා ගිහිල්ලා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ කියන දේ ඊටාම තාක්ෂණික කාරණාවක්. නමුත් මම කිව්වේ ඒකයි අපි මේ අද විද්‍යාවෙන් ඇවිල්ලා තියෙන තැනින් නිදර්ශන ගත්තොත් ඒක ඒ විද්‍යාව කියවලා අහලා තියෙන කෙනාට මේ මේ පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ කියන එකේ කාරණිය කියන්න හදන දේ පැහැදිලි කර ගන්න පුළුවන්. අපි දන්නවා රසායන විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් නම් පන්ති කාමරේදී අපිට ආවර්ජිතාවක් වෙ මෙන්න හීලියම් මෙන්න හයිඩ්‍රජන් මෙන්න ඔක්සිජන් කිය කිය මූලද්‍රව්‍ය කියලා જાතියක් අපිට උගන්වනවා. දේවල් වල මූල ස්වභාව ඒ කියන්නේ හයිඩ්‍රජන් හීලියම් වලින් ඒකාන්තෙම වෙනස්. ඒක නිසා අපිට හයිඩ්‍රජන් හීලියම් කියන දෙකේ මේ ඒකේ අණුක භාරය මෙච්චරයි. මේකේ ක්‍රියාකාරකම් මෙහෙමයි උණුසුමට අවුච්චාම වැඩ කරන්නේ මෙහෙමයි ආදි වශයෙන් අපි එක එකක් වෙන් කරගත්ත ඒ මූලද්‍රව්‍ය විශාල විස්තර වශයෙන් ඉගෙන ගන්නවා මේකෙන් එකක් සංසන්දනය කිරීමෙන්. අපි ඉස්කෝලේ යන කාලේ 230 ගණක් මේ විදිහට මූලද්‍රව්‍ය වෙන් කරගෙන තිබුණා. ඉතින් ඒවා හඳුන හදෑරීම රසායන විද්‍යාවේ අපි කරන දෙයක්. ඒව සමහර වායු, සමහර ඒවා සන්නායක, සමහර ඒවා අලෝහ, සමහර දේවල් කෙලින්ම වාතයේ ඉඳලා ඝණයක් පාටපත් වෙනවා, ඝණයේ ඉඳලා වාතයක් පාටපත් වෙනවා. සමහරු වාතය ද්‍රවයක් කියලා ද්‍රවයක් ඝණයක් පාටපත් වෙනවා. මේකේ ලස්සන ශ්‍රී ලංකාවට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ඩෝල්රම් කියන විද්‍යාඥයා තමයි ඉස්ලාමයේ අණුව පරමාණු වශයෙන් කඩලා මේක තමයි කඩන්න පුළුවන් අඩුම එක කියලා. ඉස්සලා හිතුවේ අණුව කියලා. පස්සේ පරමාණු ගත්තට පස්සේ දැන් පරමාණුව මුල් කරගෙන තමයි මේ ආවර්ජාවගෝ හැදුවේ. නමුත් අපේ කාලේ වෙනකොට මේ අණුවක් පරමාණුවක් සකස් වෙලා තියෙන්නේ ඊට වැඩිය පරමාණු වලටත් වැඩිය කුඩා කොටස් වගේකින් කියලා ඒක තවදුරටත් කැඩිය හැකි. පරමාණුව තවදුරටත් කැඩිය හැකි කියනකොට ඒක විද්‍යාලෝකේ විශාල කම්පනයක් ඇති වුණා. එහෙමනම් මොකද්ද මූලික දේ කියලා? මොකෙන්ද මේ හැමදේම හැදිලා තියෙන ඉස්සර හිතුව අණු වලින් කියලා. අණු જાති 250 ගණන් තියෙනවා. 230 ගණන් තියෙනවා. මේක මීට වැඩිය කඩන්න බෑ. එනිසා මේක තමයි ලෝකේ හටගත්තු තැන නමුත් මේ විද්‍යුතය හොයා ගැනීමේදී ඒ අණු වලින් නිකුත් වෙන පරමාණු වලින් නිකුත් වෙන විවිධ තරංග ආයාම හරහා විවිධ රශ්මි වෙනස් වීම හරහා මේ හැදිලා තියෙන ඊට පුංචි කොටස් වලට කියලා පස්සේ සබ් ඇටොමික් පාටිකල්ස් කියලා අණු වලට වැඩිය කුඩා කොටස් වලට කැඩුවා. කඩලා අපි ඉස්කෝලේ යන කාර්යය අපිට ෆිසික්ස් මාස්ටර්ලා ඒව උගන්වනවා කටේ දෙපැත්තෙන් කියලා වැක් කරනවා මේ අලුත්ම සොයා ගැනීමක් මේ. ඉතින් අපිත් කට අරගෙන අහගෙන හිටියා අම්මෝ ඒ ඉලෙක්ට්‍රෝනේට වැඩිය ප්‍රෝටෝන වල වෙනස් වෙන හැටි ඊට වැඩිය පොසිට්‍රෝනේ වෙනස් වෙන හැටි ඊට ක්වැක් වෙනස් වෙන හැටි දන්න එකනට භෞතික විද්‍යාවට ලකුණු හරියට හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ කිව්වා නෑ නෑ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තමයි මූලික බිල්ඩින් බ්ලොක් එක නැත්නම් අන්තිම පුඩා කොටස කියලා. පස්සේ ඒ අනුව තමයි ඔය අයිසෙක් නිව්ටන්ගේ න්‍යායවල හැදුනේ ඒ ඕනම දෙයකට වෙනම විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා වෙනම වේගයක් තියෙනවා කියලා ඒ අනුභවයටපත් වෙච්ච පරමාණුභවයටපත් වෙච්ච හැම දෙයකටම ආවේනික බරක් සහ ආවේනික වේගයක් කියන දෙක අනුව පෞද්ගලික ලක්ෂණ වෙන් කරා. නමුත් මේ අයිසෙක් නිව්ටන් ඉඳලා අයින්ස්ටයින් වලට යනකොට මෙවුවා ශක්ති බවත් ශක්ති තමයි මූලිකම දේ. ඒ ශක්ති ගොඩ ගැහෙන තාලෙට පිඩු වෙන තාලෙට ගොනු වෙන තාලෙට වරක ඉලෙක්ට්‍රෝන කියනවා වරක ප්‍රෝටෝන කියනවා වරක පොසිට්‍රෝන කියනවා ආදී වශයෙන් කිව්වට මූලික දේ ශක්ති බාටපත් වුණාට පස්සේ අනන්‍යතාවය නැතුව ගියා. මොකක්වත් නැ ඔක්කොම ශක්තිය වලින් පටන් ගන්න තියෙන නිසා හයිඩ්‍රජන් ගත්තත් ශක්තිය වලින් ඇවිල්ලා තියෙන ප්‍රෝටෝන හීලියම් ගත්තත් ශක්තිය වලින් ගන්න. ඔක්සිජන් ගත්තත් ශක්තිය වල ගත වෙනවා මේ ශක්තිය වලට කියනවා පොදු ලක්ෂණය කියලා. දැන් භෞතික විද්‍යාඥයා මේ අයිසෙක් නිව්ටන් කියන මිනිසයා gedī වෙච්ච, කැටි ගැහිච්ච, රිත්තක් පාඩපත් වෙච්ච ශක්ති පුංජ වලට එක එක මේ විශිෂ්ට ගුරුත්ව දීලා බර දීලා වේග දීලා එයා වර්ග හදලා ඒවක් ක්‍රියා කරන ආකාරය අවකාශයේ ඔක්කොම ප්‍රස්තාර කරා. එන තමයි තාමත් හන්දට යන්නේ ඒ ඒ න්‍යාය අනුව තමයි. නමුත් අයින්ස්ටයින් ආවට පස්සේ කිව්වා මේවා ශක්ති පිංජ පුංජ ක්වොන්ටම් ඒවා ශක්ති බවට පත් වුණාට පස්සේ ඒවා හයිඩ්‍රජන් වෙන්නත් පුළුවන් හීලියම් වෙන්නත් පුළුවන් කොයි එකත් ඇවිත් තියෙන ශක්තිය වලින් කියලා. ඒ නිසා හයිඩ්‍රජන් හීලියම් වගේ දේවල් පෞද්ගලික ලක්ෂණ පෙන්න අතර ඒවා ඔක්කොම අඩියට කියලා පල්ලෙහාට බලනකොට ශක්ති විචරයි. ඒ ශක්තිය වල සංඥාතින් ශූන්‍යයි, බරාතින් ශූන්‍යයි, වේගාතින් ශූන්‍යයි, ඕනම තැනක තියෙන්න පුළුවන්. ඒක දැකලා තියෙනවා අවල් තැන කියලා පෙන්වන්න බෑ. ඒ ශක්තිවාදපත් වුණා පස්සේ කාලය කියන එකට වළංගු වෙන්නේ නෑ. දේශය කියන වළංගු වෙන්නේ නෑ. ඒ වගේම එකම ක්‍රියාවලිය දෙපොලක එකම ශක්තිය දෙපොලක තියෙනාසේ පෙනී හිටින්න පුළුවන්. නන් ලෝකල් ෆිනොමිනා එක එන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් හරියට ඇඟිල්ල දික් කළා මෙන්න මේක මම දැක්කා කියලා කියන්න බෑ කොහේ බැලුවත් මේ ශක්ති විතරයි. මේ බුදුරජාන් වහන්සේ මේ ස්පර්ශය පිළිබඳ කතා කරනකොට ආශාස් ප්‍රසාස කියලා ඉස්සෙල්ලා කියන හොඳටම වෙන් කළ බලන්නේ කියලා. ශක්ති ප්‍රමාණය වෙන් කළ බලන කියනකොට අන්තිමට ඔක්කොම පුංචි කම්පණයකට පුංචි චංචලයකට පුංචි ශක්තියක් පාටපත් වෙනකොට ආශාසයට ආශාසය කියන්න බෑ ප්‍රසාසයට ප්‍රසාසය කියන්න බෑ. ආශාසය සීතලයි ප්‍රසාසය උණුසුමයි කියලා දැන් කියන්න බෑ. අන්න මේ විදිහට මේ ආස්වාද ප්‍රසආස දෙකේ ස්පර්ශ කළ හැකි ලකුණු අඩු වේගන අඩු වේගන යනකොට අපි ස්වභාවයෙන් කියනවා මට හුස්ම දැනෙන්නේ නැහැ. හුස්ම ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ආනෙතෙන්ට යනකොට ඔය නිව්ටන්ගේ ෆිසික්ස් වල ඉඳලා අයින්ස්ටයින්ගේ ෆිසික්ස් වලට අපේ මනස බහින. මැසට් වශයෙන් පේනවා ආශ්වාස කෙරුවත් එකයි ප්‍රශ්වාස කෙරුවත් එකයි මේකේ ශක්ති වගේක් තියෙනවා. මොනවාද කම්පන වගේක් තියෙනවා. මොකද චංචල වගේක් තියෙනවා. ඒක දිහා බලා ඉනකොට මේකට නම් කරන්න බෑ ආස්වාද ප්‍රසවාස කියලා. හැබැයි ඉස්සලා හොඳටම නම් කර කර හිටියේ. නැත්නම් ඉස්සලා හොඳටම විතක්ක ਵਿਚාර යොදන්න පුළුවන්. දැන් විතක්ක ਵਿਚාර යොදන්න බෑ ඔක්කොම පොදු බවටපත් වෙලා තිනවා. මෙන්න මේක දරාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ පරිණාමයේද අපේ සතිය ලක් කරගෙන ඉන්න පුළුවන් නම් පෞද්ගලික ලක්ෂණ වශයෙන් තියෙන වෙලාවේ තියෙන සතියමයි පොදු ලක්ෂරයට යනකොටත් තියෙන්නේ සතිය කැඩීමක් නෙවෙයි වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව මේ සමාධිය කැඩීමක් නෙවෙයි වෙලා තියෙන්නේ දෙයක් දිහා බලාන ඉන්නකොට ඒ දේවල් වල විපරිණාමයක් සිදු වෙනවා වෙනස් වීමක් සිදු වෙනවා ඒ වෙනස් වීමට අභියෝග කරන්නේ නැතුව ඒ වෙනස් වීමත් එක්ක ගැටෙන්නේ නැතුව බලාන හිටියොත් ආනාපාන දිගේ ගියත් පිම්බීම හැකලීම දිගේ ගියත් පස්සේ බලනකොට සක්මන දිගේ ගියත් කොයේ දිගේ ගියත් ඒ අරමුණ හරහා බලනකොටයි අරමුණ දිහා බලනකොටයි දෙකක්. අරමුණ දිහා බලන එකට අපි කියනවා පෞද්ගලික බලනවා කියලා. ඒක දිහා බලාන බලාන බලාන ඉන්නකොට ඒක හරහා යන්න පුළුවන්. ඊට පස්සේ බලන්නේ වා හුදු ශක්ති පමණයි. අන්න එතෙන්ට යනකොට ස්පර්ශය ස්පර්ශ කරන්නේ. එතකොට තරුවචන සඳහන් කර දෙනවා මේවා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේක කැස්සක්ය මේක කිඹිස්සක්ය මේක සද්දයක්ය මේක වේදනාවක්ය මේක හිතවිල්ලක් ආදි වශයෙන් නම් කරන තාක්කල් දුක තියෙනවා ස්පර්ශෝ ස්පර්ශ කරන තාක්කල් දුක තියෙනවා ඒ ඔක්කොම දිහා එකවර බලන්න බෑ නිසා එයින් එකක් වෙන් කරගන්න මේ පරිශ්‍රණය ඔප්පු කරපෙන්නඳ ඒව ඔක්කොම අල්ලපනල්ලේ පුළුවන් නම් ඒවා හරහා මේ එකක් දිහා බලනකොට අන්තිමට ඒක ස්පර්ශෝ ස්පර්ශ නොකර තැනට යනවා. ගියාට පස්සේ පේන්න පටන් අර ගන්නවා. එතෙන්ට ගියාට පස්සේ ඒ Tamanට කාමච්ඡන්දේ කියලා වෙහසක් එන්නේ. මොකද මේ දකින්න ශක්තියින් වලට මගේ කුට්ටිය කියලා කඩා ගන්න බෑ ඒක. ඒකේ මේ ශක්ති පිළිබඳ ද්වේෂ කරන්නත් බෑ. මේක නොති වේවත් වෙන වනස වේවා කියලා අපි වස්කවි කිව්වට ওই ශක්තිය නැති වෙන්නේ. ඒ ශක්තිය සංසිතියක් ලෝකෙදී. ඒ වගේම ඒකට යන්න කොහොමඩක්වත් නිතිමතේ කරන්න බෑ. අවදිභාවය නෙමෙයි පූර්ණ අවදියක් ඕන. බුදුම අවදියක් ඕනේ ඒකට යන්න. ඒ මේක සැක කරන්න දෙයක්වත් නැහැ. මොකද තමයි හොඳටම දන්න තැන ඉඳලා මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. දන්න තැන ඉඳලා මෙතෙන් එනකොට අතරමැද අසතියෙන් හිටියනම් සැක හිතෙනවා. ඒ වගේම මේ ශක්තිය වල ඉන්නකොට අතීතනාගත කියන මාන දෙකක් ගන්න බෑ. ඒකේ තියෙන හොඳටම දන්න මේ ශක්තිය මම තමයි ඊයේ තිබ්බේ. තිබුණා නම් හෙටට යනවා නම් ඒකමයි තියෙන්නේ. මං ඉස්සරහින් එකනටත් ඔච්චරයි. භාවනා කරන එකනටත් ඔච්චරයි. නැති එකනටත් ඔච්චරයි. බෞද්ධයටත් ඔච්චරයි. අබෞද්ධයටත් ඔච්චරයි. නමුත් ඒගොල්ලෝ දන්නේ බෞද්ධලේ ලක්ෂණ විතරයි. අල්ලපු ගමන් බෞද්ධලේ ලක්ෂණ ගැටුමක් ඇති වෙනවා. හොඳ නරක දෙකක් එන්න පටන් ගන්නවා. හරි වැරදි දෙකක් එන්න පටන් ගන්නවා. ආතතියක් එන්න පටන් ගන්නවා. නමුත් ඒ ආතතියත් තියේදී හොඳ නරකත් තියේදී හරි වැරදි තියේදී අරමුණ දිහා බලන් හිටියොත් ඒක හේමම දිය වෙලා යනවා. අන්නේ දිය වුණාට පස්සේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ. ඒක හරියට ඉර පායනකොට රෑ තිබුණු තරු දිය වෙලා යනවා. තරු නැති වෙනව නෙවෙයි. නමුත් තරු වලින් අපිට ආය නැසත්තරක් බලන්න බෑ ඉර පෑවුවට පස්සේ. අපිට පේන්නේ තරු නැති වුණා වගේ. ඉතින් අපි එහෙම තමයි මේ මේ නාඩගම ගෙනියන්නේ. ඒ හුස්ම නැති වුණා නම් මැරෙන්න eBay. මැරෙන්නේ නැහැ. තමයි මැරුණා වගේ මැරුණා වගේ සමහරු බය වෙනවා. බය වුණාට ඕනේ නම් දේ යටින් ඉන්දර ගෙනියන්න වගේ සතිය පවත්වන්න පුළුවන්. දේ යටින් ඉන්දර ගෙනියන්න වගේ සමාධිය පවත්වන්න පුළුවන්. එතකොට කියනවා පෞද්ගල ලක්ෂණ බලබලා පවත්වන සතියට කියනවා ආරම්මන නිමිටි සහිත සතියක් කියලා. ඒක බුදුබණ අහලා දන්න කෙනා ඒක ආරම්භනේ ගෙවෙනකම්ම නිමිත්ත ගෙවෙනකම්ම සංඥාව ගෙවෙනකම්ම බලන්න හිටියොත් ඒ අනාරම්මන සත්‍යයකට යන්න පුළුවන්. මතන් අරමුණේ පවත්වන සමාධියට කියනවා ආරම්භන සමාධිය කියලා. අරමුණ සම්පූර්ණ ගෙවෙනකම් පෞද්ගල ලක්ෂණ ගෙවෙනකම් බලලා හිටියොත් අනිමිත්ත සත්‍යයකට අනාරම්මන සත්‍යයකට යන්න පුළුවන්. මේක කොහොමඩක්වත් තර්ක මනසට අහුවෙන්නේ නැහැ. මොකද මෙතනින් එහාට තර්කෙට. පෞද්ගලික ලක්ෂණ කියන තාකල් තමයි වාද විවාද. පෞද්ගලික ලක්ෂණ බලන තාකල් තමයි මේ බුද්ධ ආගම් අවුද්ධ ආගම් අරාගම මේ නිකාය මේ ගෑනු මේ පිරිමි මේ පැවිදි මේ උපැවිදි තේරම තියෙන. නමුත් මේ ඔක්කොම අඩු කරලා බැලුවොත් පේන්න තියෙන්නේ ඔහුදු ශක්තිය. ඒ ශක්තිය අතර කදාක දෙක වෙන් කරන්න බෑ. ඒ දෙක වෙන් කරන්න බැරි නිසා හොඳ නරක බෙදන්න බෑ. ලොකු කුට්ටිය ගන්න බෑ. කේල් මුල් ඇවරිය කියලා එකක් නැහැ ඒකේ. ඔක්කොම එකම තමයි. ඉතින් එතෙන් ගියාට පස්සේ අර සණ්ඩුව, උරුට්ටුව, සංසන්දනීය, ගහපාදීම, මානසික ආතතිය, අසහනය හිතින්ද බෑ. ඉතින් අපි ජීවිතේ ජීවත් කරලම තියෙන අසහනේනේ. ආතතිය නිසා දැන් මේ ආතතිය නැතිවීම ආතතියක් කරගන්න. අපිට ගැටෙන්න දෙයක් නැතිකම අපිට ප්‍රශ්නයක් පාටපත් වෙනවා. ඒ නිසා මේක ලක්ෂ වාරයක් කරන්න කියනවා. මේ එක දෙක කෙරුවට කවදාකවත් ඒකට ගැළපෙන විදිහට හිත පදම් වෙන්නේ නැහැ. පදම් වෙන්න මේ හොඳටම ඊගාදාසෙත් පටන් ගත්තට පස්සේ කවදාකවත් හුස්ම ගන්න නැති බබෙක් ඉස්සලාම ඉපදිච්ච ගමන් හුස්ම ගන්නවා වගේ මෙන්න ආස්වාසේ මෙන්න ප්‍රස්වාසේ කියලා හැකිතාක් දෙක වෙන් කරලා බලන්න. දැන් අපි ඉන්නේ භාන 6 වෙනි දවසේනේ. උග දෙනකොට එතකොට වෙන්නේ ඉක්මනට මේක නොපෙනී යන පැත්ත වැඩි වෙනවා. පෙර පුරුදු ඇති එහෙම නැත්නම් ක්‍රමවේදය අල්ලාගත්ත ප්‍රතිපදාව දිනුනෙච්ච කරාට වෙනවා. නමුත් ඒක ශීඝ්‍රයෙන් උනාට පියවර ටික එහෙම තමයි යන්නේ. ඉතින් ආට එතවත් ඉඳගත්තට පස්සේ පේන්න දින හුස්මයි දෙකයි පේන්නේ. ඊට පස්සේ ආයෙත් මම දැන් මෙතන තමයි. ඉතින් ඒකයි මම කියන්නේ පටන් ගන්නකොටත් මම දැන් මෙතන. දැන් මේ යෝගාචර ආයෙත් ඇවිල්ලා වැටලා තියෙන්නේ මම දැන් මෙතන තමයි. හැබැයි සැකයිද? දැන් හුස්ම ඇත්තටම නැතුවද? එහෙම නැත්නම් මේ සතිය නැතුවද සමාධිය නැතුවද නැත්නම් සීලේ කැඩිලා නිසා මට ආපු දඩුවමක්ද කියලා අපේ හිත තාම සැක කරනවා. ඉතින් කවදා හරි සැකෙන් තොරව මම දැන් මෙතෙන්ට ආපු දවසේ ඉතින් rahat තමයි. ඒ ගමන ඉවරත් එතරම් තමයි. නමුත් ඒක බාරගන්නේ නැහැ අම්මා මුත්තා කිව්වත් බාරගන්න කන්නේ නැහැ. මොකද අර පෞද්ගලික ලක්ෂණ එකම තමයි අපේ භෞතික ඥාන වැඩිලා තියෙන්නේ. ලෝක ලෞකික ඥාන වැඩිලා තියෙන්නේ අපි වැඩිම මේ දෙක වෙන් කර කර ස්පර්ශෝ වෙන් කර කර ඒව අතර ගැටුම් බල බල ඉන්නේ. බුදුචානන් සඳහන් කරලා තියෙනවා යංකින්ච දුක්ඛ සම්භෝති සම්බන්තම් පසපච්චය. අපිට මේ ලෝකේ දුකක් ඇති වුණා නම් ඒ සියලු දුක් ඇති වෙලා තියෙන්නේ ස්පර්ශයේ මෙපිටට ආපු දේවල් වල. තිබුණට ස්පර්ශ කරන්න බැරි දේවල් ලක්ෂ කෝටි වාරයක් විශ්වයක් තියෙන එකෙන් කවදාකවත් අපිට දුකක් එන්නේ නැහැ. දුකක් එන්නේ ඒ තරම ඝන බහල වෙලා ගොරෝසු වෙලා අපේ ඇවිල්ලා හොළුවට ටොක්ක් කරනවා වගේ ගැටිච්ච හැපිච්ච ස්පර්ශ වෙච්ච පහස ලැබපු දේවල් වලින් තමයි අපිට සැප ලැබිලා තියෙන්නේ මේ දුක ලැබිලා තියෙන්නේ නමුත් මේ හැම එකක්ම සැප දෙන දේ හෝ වේවා දුක දෙන දේ හෝ වේවා බලාගෙන හිටියොත් එයා ඒකේ තියෙන පෞද්ගලික ලක්ෂණ වලට වෛර කරන්නේ නැතුව මේක හරි වැරදි බලන්නේ නැතුව යුතුය අයුතු බලන්නේ නැතුව හොඳ නොහොඳ බලන්නේ නැතුව දිහා බලාගෙන හිටියොත් ඒක තමයි කරන්න දෙන්නේ නැති අපේ රුචි අරුචි කන්නේ. බලන්න හිටියොත් ඒක විනිවිද පේනවා. විනිවිද පේනකොට පොදු ලක්ෂණයට එනවා. පොදු ලක්ෂණයට ආවට පස්සේ ආයෙ තවදුරටත් මම සා මම නොවේ කියන විසීමාවක් දක්ින්න බෑ අපට. එතෙන් ගියාට පස්සේ හැප්පෙන්න දෙයක් නෑ. ඒක නිකන් අජට අවකාශයට ගිය අජට ආකාශ යානයක් වගේ. ඒකට ගුරුත්ව ගුරුත්වාකර්ෂණ බලපෑමක් නෑ. හැප්පෙන්න දෙයක් නෑ. ඉල්ලකලා තිබුණාට යන්නේ එකයි කෙරේ. නමුත් ඒක පුදුම බයලවන සුළුයි. මොකද අපිට හඳුනා ගන්න ලකුණු නැහැ. අජටාකාශය යානයක් යනකොට ඒ යනවද ඉන්නවද කියලා ඒ ගඟන ගාමිනු කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. මොකද පසු කරගෙන යන දෙයක් නැහැ. ඒක තමන්ගේ අක්ෂය වටේ කරකුණාට එයාට තේරෙන්නේ නැහැ කරකිනවා කියලා. මොකද සංසන්දනය කරන දෙයක් නැහැ. ඔක්කොම තියෙන්නේ අපි කෝච් එක යනකොට පිටිපස්සේ ඉන්න ගස් කොළන් ඔක්කොම පස්සට යනවා වගේ අපිට පේනවා. එනේ සංසන්දනයේ තුල තමයි අපිට වක්කාරේ ඉන්නේ. මුහුද යනකොට ඒ රැල්ල චරචර ගාන දැඟලිල්ල තමයි මොහොදුනේ ඉන්නේ. නමුත් මේ පසුබිමක් නැති තැනකට ගිය ගමන් ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒක නා බුදුබණ අහලා සම්මාදිට්ඨියකින් යුක්තව එහෙම නැත්නම් අපි කියමු යෝනිසබංශකාරයේ යුක්තව දන්නවා මේ ප්‍රතිපදාව දැන් හරි කන බහල ගොරෝසු ඔක්කොම ස්පර්ශෝ දැන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා තුනී වෙලා එහෙම නැත්නම් අල්ලා ගන්න බැරි මට්ටවටපත් වෙලා තියෙනවා. මේ තියේදී සතිය පවත්වා ගන්න පුළුවන්. මේ තියේදී සමාධිය පවත්වා ගන්න පුළුවන්. මට මට එතන ඉන්න පුළුවන් නම් එතන ස්පර්ශ ස්පර්ශ නොකරන තැන එතන තියෙනවා නම් තියෙන දුකක් මේක බාර ගැනීම නිසා මේක වාද කිරීම නිසා මේක සැක කිරීම නිසා ඇතිවෙච්ච මම විහිං හදාගත්ත ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රතික්‍රියාව අරින්න ගොඩාක් කල් යනවා. ඒක ਸਰවචන්සේ සඳහන් කරනවා රූපය ගෙවම් කරාට පස්සේ රූප සංඥාව අපිට කරදර කරනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? දැන් මේ මේ දැන් පිනිච්ච දේ දැන් නොතනින් යන්න පුළුවන්ද? මේක ඉන්ද්‍රජාලයක්ද? මේක හීනයක්ද? මේක මායාවක්ද? මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපේ හිත ඒක බාරගන්න රූපේ ඉතලා රූප සංඥාවට ගියාට පස්සේ ඒක මේ తত্ত্বය මනස විශ්ින් මනෝපොබ්බංගම මනෝසෙට්ට මනෝමය දෙයක් මේක තමයි හීනෙදී සිද්ධ වෙන්නේ අපේ හීන පලාපල අහන්න හදනවා මේ කවුද ඇවිල්ලා කියලා තියෙන්නේ කියන්නේ. කියලා නෑ තමන්ගේම අවිද්‍යාව තමයි කතා කරන්නේ. ඒක හොඳට පේනවා භාවනා කරලා යම් වෙලාවක යෝගාවචරයේකට හොඳට මඟ දිගට අත ගාගෙන යනවා වගේ ආස්වාද ප්‍රසවාසික සංසිඳීමක් වගේ දෙයක්. පිම්බීම හැකිලිමක් වගේ සංසිඳීමක් පාටපත් වෙනකොට පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණ ළඟට යනකොට හිතේ තියෙන මතක ගොජ දාන්න පටන් ගන්නවා. සද්ද ඇහෙන්න පටන් ගන්නවා. රූප පෙන්වෙන්න පටන් ගන්නවා. ඉතින් දකින්න මේ නිමිති කහ පාටද නිල් පාටද කියලා ගොඩ දෙනෙක් ඒකට හරියට මේ අර්ථකථන දෙන්න පටන් අරගන්නවා. සමහර කලාතුරකින් සමහරෙකුට ගඳ දැනෙනවා. විවිධ විවිධ ගඳ යටි දැනෙනවා. සමහර ඊටාම කලාතුරකී වගේ රස දැනෙනවා. හැබැයි කයේ චංචල කම්පන නම් ගොඩක් වෙලාට එනවා. එනිසා රූප පේනික සද්ද ඇහෙනකට කය හොලවන යුවා ගොඩක් මේ වෙලාවේදී සිද්ධ වෙනවා ඒක හරියට මේ ධාවනපතෙන් ඊළ ආශයන්තර උස්සන් හදනකොට සහලවනවා වගේ ඒ රූප මට්ටමේ ඉඳලා ඒවා ශක්ති මට්ටමට බාර වෙනකොට ඒ වෙලාවේදී කය හිත අපි ආගයන් ආඩම්බරයන් සේරම සහලවන්න පටන් ගන්නවා ඉතින් ඊට පස්සේ අපිට සාධාරණ සැකයක් එනවා මේක කිඩිය පිටින්ම බාර ගන්නවද? එවනට මේක විමසුන් වලට දාලා බලනවද? සැක කරනවද? ඇත්ත කරලා බලනවද? ඉතින් ගොඩාක් අත්තරදි රාශියක් කරනවා. ඒ අත්තරදි ප්‍රමාණය අපේ තේරවාද පොත්වල විදර්ශන උපක්ලේශ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. මොකද මේ තඩමාරු වෙන වෙලාවේදී ඕභාස ඥාන පීති පස්සද්ධි වශයෙන් මනසේ තමයි ආලෝක පහළ වෙනවා. බුදුම දැනුම් අවබෝධ පහළ වෙනවා. ප්‍රීති පහළ වෙනවා. පස්සද මේ හැම එකක්ම අල්ලන. මේ හැම එකක්ම අල්ලගෙන කියනවා මේ ඔක්කොගෙම අලගේ මුලගේ මට දැනගන්න ඕනේ. ඒ ඇයි එහෙම වෙන්නේ? ආදි වශයෙන් කියලා මේ අර විෂ වැඩිච්ච <clears throat> විෂයියක් වැඩිච්ච ලෙඩා ළඟට ආපු නෑයෙකුට හෝ වෙදෙකුට හරි එයා කියනවා විෂය අල්ලන්න එපා. මට ඒක ආපු දිහාව කියන්න ඕනේ. මේකේ මොන විෂද තියෙන්නේ කියන්න ඕනේ. විද්‍ය රජ කෙනෙක්ද අඩු කුල කෙනෙක්ද කියලා මට දැනගන්න ඕනේ කියලා කතා කරනවා වගේ මේ ඇඟෙන් අර දුක නැති වේගන යනකොට ස්පර්ශය නැති වේගන යනකොට අපි নানা ප්‍රකාර ඒ වෙලාවේදී අත්මගදී පහළ වෙන හැම දෙයක් එක්කම පටලව ගන්න. එනිසා බෞසුත ඥාන තිබුණට හරි හැටියට දන්නේ නැත්නම් මේක නා ඒ අවුල් පාශයක් ඇති වෙනවා. නමුත් බෞසුත ඥාන දන්නවා නම් මෙතනදී හිත මේ රූපය ගවන් වේගන ගවන් වේගන යනකොට පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණට යනකොට ගොඩාක් සංඥාවේ හොල්මන් වගේක් තියෙනවා. ඒ එකකට හරි නතර වුණොත් භවනා නතර වෙනවා. නිසා එතනදී සැක කරන්නේ නැතුව ඒකල එහෙම පටන් ගත්ත ගැමට යන්න දෙන්න නම් ඒකට ගොඩාක් අත්දැකීම් තියෙනවා. නමුත් ඔය තාලිපුත්ත මොග්ගල්ලාන වගේ ඒ බොහෝ ඥාන ඇති උකට්චන්‍යු ඇත්තන්ට බණ අහනකොටම තේරෙනවා දැන් වැඩේ සිද්ධ වෙනවා මේක ලියන්න තියෙන මල්ලෝ ඔබ ඔබ බලන් ඉන්න එපා. ඔබට යන්න දෙන්න කියලා. නමුත් විපංචිතඤ්ඤ කිනාට සැරයක් දෙකක් කියනකොට කියතයි ඕක තමයි නොකල යුත්තේ. උට ඕම යන්න කිපම යනවා. නීය පුද්ගලයාට හැම දෙයකටම උත්තර දෙන්න ඕනේ. ඇයි ඒ වෙලාවේ සත්‍යයක් කවුනේ? ඇයි වෙලාව තේල්ලුනේ? ඇයි කහ පාට වෙන්නේ? ඇයි රතු පාට වෙන්නේ? කහ පාටද හොඳ රතු පාටද හොඳ හැම එකටම උත්තර පදිනවා කියලා කියන්නේ අර සම්පූර්ණ ගමන කියන්නේ හන්දියක් හන්දියක් ගානේ නැතර කර කර නැතර කර කර යන්නේ දන්න පාරේ යන්නෙත් නෑ හැම හන්දියෙම අහනවා ඉතින් මේක භයානක කාලේ නාස්තිමක අතර අපරාධයක් පවක්වත් නෙවෙයි කාලේ නාස්තියක් සැකේ ඉතින් ඒ නිසා ස්පර්ශය ස්පර්ශ නොකරන තැන මේ එක්කෙනෙක්වත් අත්විඳින්න ලැබෙන්නේ අත් අපේ තියෙන සෑම හරස් ප්‍රශ්නම දාන හැම නීතිච්චව දාන අපි කරන්න හදන්නේ එහෙම වෙන්න බෑ. ඒකට තර්ක කරනවා. ඉතින් නඩුව කල් යනවා. හැමදාම නඩුව කල් යනවා. මේ කිව්වට අහන්නේ මේ බුදුරජාණන්සේ භාගෙට ඉනා වෙලා බලනවානේ මෙහෙමත් මමන තකතිරු හරි මෝඩ ජනතාවක් කියලා යෝගාවචරදියා අපි ඒ නිසා කොයි වෙලාවෙත් බුදු පිළිමයක් ළඟ තියා ඉන්නවා බුදුහාම ඔලොක්කොට වගේ hina වෙලා ඉන්නේ හොඳට මතක තියාගන්න මේ භාවනාවකදී ආනාපානය අල්ලලා ආනාපානයේ සංසිඳනටි බලනවා කියන එක එක පැත්තක් වුණාට අපි ශද්ධාහන වේලාවේදී පේන රූප ස්පර්ශය ස්පර්ශ කරන්නේ අපි රූප බලන වේලාවේදී කණ්ඩ වදින ශබ්ද ස්පර්ශ කරන්නේ අපි කටත් අරගෙන ටෙලිවිෂන් එක දිහා බලාගෙනකොට මధుරෝ වැස්ස කෑවට ප්‍රශ්න නැහැ නේ ඒක ඒක රස නැත්තම් තමයි මේක තේරෙන්න පටන්. නිසා අපි ඕනම වෙලාවක ගත්තොත් අපිට ලැබෙන ස්පර්ශයන්ගෙන් පහක් ස්පර්ශ කරන්නේ පහෙන් පහක් ස්පර්ශ කරන්නේ. එකයි ස්පර්ශ කරන්නේ අන්නේ ස්පර්ශ කරන එකෙන් තමයි දුක දෙන්නේ. එචබුදු ජනත කියනවා හයම නොයන පරිසරයකට යන්න උඹස් කටවල් පහෙන් හයෙන් පහක් වහලා ඒක ප්‍රයෝගයෙන් වහන්න. මස්සද්දට මේ තලගොය අල්ල ගන්න ඕන නිසා. ඒකලයි දුම් ගහන කට. දුවට දොරටු පාලයක් වගේ සතිය පිටවන බලන්න ඔතනින්ම තමයි මෙයා එළියට එන්නේ. ඉතින් එතකොට සමහරෙකුට ඇත්තටම අර එදිනදා ජීවිතේ හිල් පහම හය මෑරගෙන ජීවත් ගත කරපෙන්නට අර වහගෙන ඉන්න එකත් බයක්. ඇත් දෙක වහගෙන සද්ද නැති, ගන්ධ රස නැති කියන්නේ උග්ග දෙනකොට ඇත් දෙක වහන එක බුදුම බයක්. ඒ තරම්ම සැකයි මේ බාහිර ලෝකේ මේ මම ඇත් දෙක වහගත්ත පස්සේ මේ ඔරලෝසෝරකම් කරයි දන්නේ. ඉතින් ඒක නිසා ඒක කකුලෙන් පාගගෙන තමයි මේ ලෝකේ කියලා කියන්නේ අපිට දීලා තියෙන මල්ල දඬුවම. අන්ධකාරය එනකොට බයයි. ඉලක්ක එනකොට බයයි. නොදන්න දෙයක් කිට්ටු කරනකොට බයයි. අලුත් දැනුමකට යනකොට බයයි. හැම එකටම නිදහසට කරුණු ඉල්ලනවා. ඉතින් ඒක අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා. මේ උබේ පක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති. අපි මේ විමසුන් නුවණ කියලා පටලවාගෙන තියෙන සැකේට. විමසුන් නොවන හොඳ එකක්. විමසුන් නොවන යොමු කරන එක සැකය හැමදේම ගමන බාධා කරනවා. පැහැදිලිය වරදිය දා ගන්නවා. අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවා. ඉතින් එහෙම කෙනා හරිම විචිත්‍රයි යාගේ ජීවිතේ. හැම සුභ සිද්ධියක්ම එනකොට එයා ඒක ප්‍රශ්න කරනවා. කෙලෙස් එනකොට සාදරෙන් බාර ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පුරුදුතාවට කෙලෙස් එනකොට සාදරෙන් බාර ගන්නවා. පාර හරි පාරට යනකොට අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්න කරන ගතියක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් කියනවා කාංකා විතරන විසුද්ධිය වගේ තැනකට යනකම් ගෝදෙනෙක් එක ආඩම්බරයක් කරගෙන ඔටුන්නක් කරගෙන කඩු කස්ථානයක් කරගෙන පාවිච්චි කරනවා. අතින් ගියාට ගියාට පස්සේ කියනවා අනේ මගේම තකතිරුකම නැත්තම් මේ අධ්‍යක්ෂකී මං කොච්චර වාරයක් ලැබලා තියෙනවා. ලැබුවට මට එකකින් ආනිසංසයක් ආවේ නැහැ. සමාදන් වීමක් නැහැ. මොකද හේතුව ඒක තර්කයට ගැලපෙන්නේ නැහැ. නිසා මෙතන මේ බාහිර ලෝක විද්‍යාවයි গুপ্ත ධර්මයි ගැටෙනවා. මේ වැඩේදී මෙන්න මෙතනදී গুপ্ত ධර්ම සහ විද්‍යාව එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කළ හැක්ක සහ ඒත් එක්කම පේන තියෙන මේක සංකල්පයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියන දෙක අතර මේ කියන දේ අත්දැකීමක් බවටපත් වෙනවා. එතකොට තේරෙනවා මේ ලෝකයේ අත්දැකීම් සාක්ෂාත් කර හැකි ප්‍රගා බැලියක ප්‍රත්‍යක්ෂය කියලා එකක් තියෙනවා. ඇත් දෙකට පේන දේ. ඇත් දෙකට පේන්නේ නම් පෞද්ගලික ලක්ෂණ විතරයි. මේ වර්ග ભેද ಜಾති ભેද කොටස් වෙන් කරන එක උසස් පහත් ඒ ටික ඔක්කොම පෞද්ගලික ලක්ෂණයට වැටෙනවා. නමුත් මේ වෙන්නන කරන හැම දෙයක් දිහාම දිගට බලාන හිටියොත් ඒක විරංජනේ වෙලා ඒකේ තියෙන රසය අඩු වෙලා ඒක අන්තිමට පොදු ලකුණක් බවට පත් වෙනවා. මේ සිළුව මේවට කියන්නේ ආමිෂය කියලා. ඒවල. ආමිෂය හොඳට දැනගත්තට පස්සේ විතර යට නිරාමිෂය කියන එක සාපේක්ෂව වටහා ගන්න පුළුවන්. එන්නේ නැත්නම් ආමිෂයේ පමණයි නිරාමිෂය ගැන දන්නේ නිරාමිෂය කියලා කියන්නේ গুপ্ত දෙයක්, ඒක ගූඪ දෙයක්, ඒක විදුහුරු නෑ කියලා ප්‍රතික්ෂේප කරන එක නාමිෂයේ ඉපදිලා ආමිෂයෙන් මැරලා යනවා. සතුටක් ලබන්නේ නැහැ. නමුත් භාවනා කරන එක නම් මේ ආමිෂයේ කියන ආස්වාද ප්‍රසවාස දිගේ ගිහිලා ආස්වාද ප්‍රසවාස අල්ලන්න බැරි, ස්පර්ශ කරන්න බැරි, නිරාමිෂ තැන්න ගියාට පස්සේ තේරෙනවා දැන් සමස්තයම Tamange අතේ. එකක්වත් තෝරලා නැහැ. රූප බලනලා ශබ්ද ඇහිල්ල ගත රස පහස සියල්ල මේක නිසා යම් වෙලාවක ආස්වාස් ප්‍රසවාස් සංසිඳිලා ස්පාසු වෙච්ච වෙලාවක බලන්න ඒ විශාල අවකාශයේ ගිය වෙලාව මම මේ බුද්ධ විදිනේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද නැහැ ඔක්කොගම එහා පැත්තට ගිය වෙන අත්දැකීමක් තියෙනවා මෙන්න මේ අත්දැකීම බටේට මානසික විද්‍යාවේ කියනවා මේ අත්දැකීම නැතිනම් අපි ඔක්කොම සමානයි. මේ නිර්ආමිෂ අත්දැකීමට ගියාට පස්සේ අත්දැකීමේ ඥාන පිටින් ભેදයක් නැහැ. ඒ අත්දැකීම මේ බාලයෙක්ද වැඩිහිටියෙක්ද මහල්ලෙක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. බෞද්ධයෙක්ද අබෞද්ධයෙක්ද කියලා ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ අත්දැකීම මේ තරම් ලාභයි ਸਰව ව්‍යාපී. නමුත් ඒකට අපි කරන ප්‍රශ්න කිරීම නිසා, සැක කිරීම නිසා අපි වහාම දන්නේ යකා පැත්තට එනවනේ, දන්නේ කාට වෙයි. ඉතින් මේ தত্ত্বය බුදුචාන් වහන්සේට මේ ධර්මයේ කියලා දීමේදී ඇතිවෙච්ච තමන් වහන්සේ සාක්ෂාත් කරගත්ත ප්‍රධාන ප්‍රශ්නයක්. එනිසා උන්වහන්සේ කියනවා මේ සද්ධාමයෙන් යුක්තව මේ අත්තරද්ද නැත්නම් මේ පරිේශණය මේ නැත්නම් හොදවත මඩේ දෙමිල ලක්ෂ කෝටි වාරයක් කරන්න. කරනකොට කරනකොට තමයි තේරෙයි. තමයි මේ ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙනවා, මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. මේ සාදරයයි කියලා, අරසයි කියලා, දන්නවයි කියලා එන දේ තුල ඒකාන්තෙම තණ්හාමාන දිටි තමයි තියෙන්නේ. ඉන්නේ ඒ ඒ අගයන්ගේ වෙනස් වීම ඇතිවීම තමයි සර්වචන් සඳහන් කරන්නේ ලෝකේ යම්තා දුක් ඇති වෙන නම් ඇති වෙන ස්පර්ශ කළ හැකි තැන් වල ඒ ස්පර්ශාගේ අශේෂ විරාගය. ඉතුරුක් නොලබ නොලබ නොත්‍යතරක් නොතබ සම්පූර්ණ විරාගයක් සිද්ධ වුණොත් එතන දුකක් නැහැ. එතන ඝර්ෂණයක් නැහැ. එතන තියෙන්නේ පහසුවක් තියෙනවා. ඉතින් මේ දෙක සංසන්දනය කරන්නේ නැතුව නැත්නම් මේ දෙක පිළිබඳව අත්දැකීමක් නැතුව අස්පනා අපිට අත්දැකීමක් නැතුව අපි ලෝකයා පිළිබඳව කරන විනිශ්චය තීරණ කිරාමන බැලීම් ඔක්කොම පොට්ටේ කරන වැඩක් කියලා බුදුමන පෙන්නලා තියෙනවා. අන්දේ කරන වැඩක් කියලා. අන්දේ ටිකක් කෑපියට කලරපුවාම ඇතෙක් ගාවට. උඩ අහුවෙන කෑල්ල දිහා බල්ලා ඇත්තා මෙහෙමයි කියලා ඌ කියනවා. කකුල අහුවෙච්ච කෙනා කියනවා පොල් ගහක් වගේ කියලා. හොඳේ අහුවෙච්ච එකා කියනවා ඒක පුවක් ගහක් වගේ කියලා. කන අහුවෙච්ච එකා කියනවා කුල්ලක් වගේ කියලා. වලිග අහුවෙච්ච එකා කියනවා කොසක් වගේ කියලා. එක එක්කත් බරු කියන්නේ. බුදුරජාණන්සේ හැම කෙනාගේම අයිති තහවුරු කරනවා මේ ලෝකේ කතා කරන කවුරුවක්වත් ස්පර්ශයක් නැතුව නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා හැම විද්‍යාඥයෙක්ම කතා කරන්නේ ඇත්තටම දැකපු දේ. නමුත් එක්කෙනෙක්වත් දන්නේ මේක ආංශික දැනුමක් කියලා. පූර්ණ දැනුමක් නැති බව දන්නේ නැති නිසා ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුනාථේ පටලවා ගන්න පුළුවන් කොන් 64ක් වෙන්න. 62ක් වෙන්නලා කියන මේ සෑම එකක්ම මේ කට්ටිය කතා කරලා තියෙන්නේ අතගාලා. හැබැයි අර අන්ධයා අලි අත ගාව අත ගෑවිලා තමයි තියෙන්නේ. බුදුරජාණන් ශ්‍රී කියලා තිනවා මම මේ ලෝකයට ආවඹරට හිල් සමාදන් කරවන්නත් නෙවෙයි. මම ඔබලට සමාධිය කියලා දෙන්නත් නෙමෙයි මම මේ ලෝකෙට ආවේ. මෙන්න පටලවාගෙන දෙන මේ භ්‍රමජාලෙන් ගැලවිලා තමන් අල්ලාගත්ත මේ විශේෂඥ දැනුම කියන එක මොන්න තරම් පටු දෙයක්ද? මේක අල්ලන මොන්න තරම් අඳුර පානද ඒකෙන් පේන දේ කොච්චර මාන්නයක්ද? ඒකෙන් වෙන්නේ මොකද්ද? ඔබේ තකතිරුකම නැත්තම් ඔබේ පෞද්ගලිකත්වය මම ආයනේ වැඩිවීම නේද? නමුත් සර්වඥතාඥානත් එක බලන්න ඔබ දන්නේ කොච්චර පොඩ්ඩක්ද? අන්න ඒක පොඩ්ඩක් සංසන්දනය කරගන්න. ඒක නිසා ඔය ක්වොන්ටම් ෆිසික්ස් පැත්තෙන් අර විදියට අඩු කරනවා වගේම අද ස්නායු ශල්‍ය ස්නායු වෛද්‍ය විද්‍යාව කියලා තියෙනවා අපේ මොලේ හැකියාවෙන් 102ක්වත් අපි වැඩ ගන්නෑ කියන. අපි වැඩ ගන්නේ අපි දන්න අපේ රුචි අරුචිකන් තියෙන සර්කිට් එක විතරයි. ඊටු 98ම බ්‍රෑන්ඩ් නිව්. දේශපාලනඥයන්ගේ 100%ක්ම බ්‍රෑන්ඩ් නිව් කියලා කියනවා. ඌ මොකක්වත්ම වැඩ ගන්නෑ. ඔය සෙක්‍රටරියකින් විතරයි වැඩ ගන්නේ. නිසා මොලේ මාරු කරනවා නම් ගන්නවා නම් දේශපාලනජි එකක් දාගන්න. මොකද බ්‍රෑන්ඩ් නිව් තියෙනවා. ඉතින් අපි දන්න 100ට 2කටත් වැඩි අඩු ප්‍රමාණය අරගෙන තමයි කියන්නේ ආවල් සබ්ජෙක්ට් එකේ මම ලොක්කා. මම විශේෂඥා කියලා මේ ගහ ගන්නකොට බුදුහාමුදුරුවෝ මේ දිහා බලන්නේ ගැරන්ඩි හැවක් දිහා බලනවා වගේ. බලුවමනියක් දිහා බලනවා වගේ. මැරිච්ච බලුකුණක් දිහා බලනවා වගේ අනේ මෙහෙමත් જાතියක් කියලා. නමුත් උන්වහන්සේට බනින්න බෑ. බුදු වෙන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේත් එහෙමයි. උන්වහන්සේත් යසෝදරාව ගන්න ඔන්න සෙල්ලම් දැම්මයි. ධනු ශිල්පේද, කඩු ශිල්පේද සෙල්ලම් දාලා තමයි කුමාරි දිනා ගත්තේ. ඉතින් ඒ වෙලාවේ රනස් අප් එකට ආවේ නැත්නම් බෙස්ට් ලූසට ආවේ දේවදත්ත. දැයන වයිට් එකක් දීලා තමයි යසෝදරාව ගත්තේ. ඉතින් අපිට යසෝදරාව ගත්තයි කියලා දොස් කියන්න බෑ බුදුහාමුදුරන්. බුදු වුණාට පස්සේ ඒක බලනකොට බුදුනාංශ කියනවා ඒ එච්චර පටුත්වේ වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මාන්නකාරකම් වැඩි වෙන්නේ. පටුත්තේ වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තණ්හා වැඩි වෙන්නේ. පටුත්තේ වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඒක ඔප්පු කරන්න මම ඇන්නේ. නමුත් මේ බුද්ධන්ට බුදුහාමුදුරට මේක තේරෙනවා. මට තේරෙන්නේ නැහැ කියලා අපි නිහතමානී වුණාට පස්සේ එනතන් සාතරව සද්දාව ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් කියනවා මගේ සියල්ලම මම ඔබට මේ කල්වදු ක්‍රමයට මොකද්ද කියන්නේ ෆිනෑන්ස් සිස්ටම් එකට gediya පිටිම දෙනවා. බිස්නස් එක කළා පස්සේ ගෙවපන් කියන. බුදුහාමරගේ තියෙන සියලුම ගුණ අපිට බුදුචනන්සේ කියනවා ගණ්ඩේ කියලා. මේ වැඩේ කරගෙන අපව දීපන් කියලා. එහෙම නැතුව මේ මම ඉස්සර කරපු ගමන් බුදුහාමුදුර අපිට නැතු වෙනවා. ධර්මය අපිට නැතු වෙනවා. සංඝයා අපිට නැතු වෙනවා. සීලය අපිට නැතු වෙනවා. ඒක නිසා ස්පර්ශය ස්පර්ශ කරන්නේ ඔය තණ්හාමාන දිට්ඨි කියන මේ මුල් තුන තියෙන තාකල් තමයි. ඒ කොච්චර කල් හැත්පැදලා මේක තිබුණත් කොච්චර ඝන ඝන බහල්ව ගෙඩි වෙලා තිබුණත් බුදුහාමුදුර කියනවා මම දෙන ක්‍රමයට ඉදිරියට යන්න ඉදිරියට යනකොට තමයි තේරෙයි මේ තණ්හාමාන දිට්ඨි ඔච්චර බලවත් ඔච්චර ශක්තිමත් ඔච්චර තෙදවත් දේවල් නෙවෙයි සතියත් එක්ක ඉස්සරහා බලනකොට ඉතාමත්ම දුර්වල දේවල්. එෂා පටන් ගන්නකොට සතිය නෑ කියලා හෝ ඊව බලවත් කියලා ප්‍රශ්නයක් නෑ. සතිය වඩාන වඩාන යනකොට ඉස්සෙල්ලා අපි අරමුණ දෙස බලනවා. නමුත් සතිය වැඩනකොට අරමුණ හරහා බලනවා. විනිවිද බලනවා. ඒකට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. විනිවිද දැක්කට පස්සේ පේනවා එක කෝණකින් බැලුවොත් අරමුණ තියෙනවා. අනෙක් කෝණයෙන් බැලුවොත් අරමුණ නැහැ. ඉතින් කටුකරන ඥානන්ද සාංශ කියනවා උදේ පාන්දරක දෙන්නේ ආසන දෙක ඉඳගෙන භාවනා කරනවා නම් ඉරපායන වෙලාවේ එක්කෙනෙකුට තනකොලයක් අග තියෙන පිනිපින්ඩෝක දෙය තුන පේන්ට් ඉඳ තියෙනවා. එයා කිව්වොත් අනිත් එක්කනට යාළුකමට කතා කරලා ප්‍රශ්න අහන්න අතන දෙය තුන පේනවා කියලා එයා කියන්නේ කියලා. මොකද දේශුන පේන්නේ එක කෝණකින් බලුවත් විතරයි. ඉතින් ආ කියාවි ඕම් බලපම්ප මං කියන දේ පිළිගන්නේ නැහැ නේ මෙතන ඇවිල්ලා වාඩිලා බලපම් කියලා කිව්වොත් එතෙන්ට આવොත් වෙනවා. හැබැයි එතකොට අයින් වෙච්ච එකකට නෑ. ඒ නිසා මේ කෝණයෙන් බලනකොට දේශුනක් පේනවා අනික කෝණේ නෑ. එහෙම නැත්නම් ඉර පායන්න ඉස්සෙල්ලා බැලුවොත් තරු තියෙනවා. ඉර පායවට පස්සේ තරු නෑ. තරු තියෙනවා පේන්නේ. නමුත් ඒක අපි කියන්නේ තරු නෑ කියලා. ඉතින් මේ දෙක පෙන්නන්න තමයි මේ සරුවචනාන්තේ මේ සතිය කියන උපකරණය පාවිච්චි කරන්නේ. ඒක ගත්තට පස්සේ අපි කරන්නේ ස්පර්ශය හොඳට ඕම ඉසලා තහවුරු කරනවා. පෞද්ගලික ලක්ෂණ හොඳට බල තහවුරු කරලා ඒක තියෙනවමයි කියලා වගේ බලන ඉන්නකොට නෑ. මුලදී කියන්නේ නෑ කියලා. මුලදී තියෙනවා. ආශාසය වෙනම තියෙනවා ප්‍රසාස වෙනස්. සද්ද වේදලාවෙන් හිතවිල්ලෙන් වෙනස්. ඒක හොඳට තියෙනවමයි කියලා බලාගෙන යනවා. බලාගෙන යනකොට ඒක තුනී වෙනකොට අන්න ඒකට සූදානම් මනස නැත්නම් ඒකට ලෑස්ති කරන ගුණය තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. එතකොට මේ යෝනිසෝමනසිකාරය තියාන බලන්න ගත්තොත් අපිට මේ ස්පර්ශ කියලා අපි මෙතෙක්කල් ගොඩාක් දේවල් හම්බ කරන්න උත්සාහ කරපු එක දුක ගොඩක් හම්බ කිරීමක් වශයෙන් උත් ඒ දේවල් දිහාම නිසිමකට නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් ඒ වගේ ගන්න දෙයක් නැහැ ඔක්කොම විනිවිද දකින්න පුළුවන් දෙයක්. ඒ විනිවිද දැකීම හරහා ඒ සාපේක්ෂ දුක නැති වෙනවා කියලා දැනගත්තොත් දුක කැමැතිනම් ඇති කරනවා. විඳින්නත් අපිට පුළුවන්. ඒකත් ලොකු නම්බුවක්. ඒ වගේම අකමැති නම් ඒක දුරස් කර ගන්නත් පුළුවන්. එතකොටත් තියෙනවා සද්ද ආශාවක් හිතෙනවා දුක දුක ඇති කියලා බලන්න හිතෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒකට එයා දාන්න මාත්‍රකාව දැනගෙන කරන්නේ පරිේශන විදියට අන්තිමට බලනකොට එහෙමනම් දුක තිය වැරදි විදිහට බලද්දී දුක ඇති කරන්න පුළුවන්. හරි විදිහට දුක නැති කරනවා. ඒකට දුකේ තියෙන බලපෑම නැති වෙලා යනවා. අර දුක නැති වෙනව නෙවෙයි. වැරදි විදිහට බලුවොත් තාම දුක තියෙනවා. හරි විදිහට බලුවොත් දුක නැහැ. ඒ දෙකෙන් දෙක තේරුම් ගත්තට පස්සේ දුක තිබුණත් එකයි නැතත් එකයි. මොකද මම තමයි බලන දෘෂ්ටි කෝණ හැටියට තමයි මේ දුක තියෙන්නේ. ස්පර්ශව ස්පර්ශ කරන්නේ Tamange තියෙන ඒ බලන ස්වરૂපේ නිසා. එනිසා දෙකම තියාගන්න. හරි විදිහට බලන්න පුළුවන් පරමාර්ථ පැත්ත. මේ විදිහට පැත්ත බලන පුළුවන් සම්මුති පැත්ත. මේ දෙකම බලාගෙන දෙකේදිම ඒ නොසලී මට්ටමට යනවා කියන එක ඊටදී ගොඩාක් වෙනස්. නමුත් මේ අපි යන ක්‍රමය තමයි ඒකට තියෙන ක්‍රම. ඒ නිසා අපි මේ ස්පර්ශය සැප වේවා දුක වේවා කොයි එක හරි ස්පර්ශ කරන එක නැති කිරීම නෙවෙයි ඉන්දිය සංවරය හෝ භාවනාව කියන්නේ ස්පර්ශ ස්පර්ශ කළත් ස්පර්ශ ස්පර්ශ නොකරන මට්ටමට අනුපස්සනා කිරීමෙන් ඒක දිහාම බැලීමේ ක්‍රමය කරනවා නම් යම් තාක් දුක්කට ගන්නවා නම් ස්පර්ශයක් කර ගන්නවා නම් ඝර්ෂණයක් කර ගන්නවා නම් ආතතියක් කර ගන්නවා නම් අසහනයක් කර ගන්නවා නම් හටගන්නේ ස්පර්ශය හරහාමයි ස්පර්ශේ ප්‍රතික්ෂේප කරන්න එපා ස්පර්ශේ ස්පර්ශෙමයි නමුත් මේ ස්පර්ශය දිහා නැවත නැවත නැවත ද්වේෂයෙන් රාගයෙන් තොරව අනුපස්සනා කරන්න පටන් අරගත්තාට පස්සේ ඒක විරාගයකට විරංජනයකට ක්ෂණය නිරෝධයකටපත් වුණාට පස්සේ පේනවා ඒ තිබුණ එක නැති වුණා ඒක දුකේ ගෙවක් කිරීම කියලා දැනගත්තොත් යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා තමන්න කැමැති ඔත්තම තද කරලා කැමැති ලබා ගන්න පුළුවන් ශක්තියක්. අනේ ඒක තමයි යෝගාවචරයට ලැබෙන භාවනා නොකරන කෙනාට නොලැබෙන පු탁ඥයන් නොලැබෙන දේ. මේ නිසා යෝගාවචරයා පැමිණි දුක් පැනිරහයි කියාගන්නේ ඒ දුක ප්‍රතික්ෂේප කිරීමෙන් නෙවෙයි දුක විනිවිද දැකීමෙන් හරහා දැකීමෙන් විපස්සනා කිරීමෙන් ඉතින් අද දවසේ ධර්ම දේශනා කරන සියලු දිනාට ඒ විපස්සනා පහළ වීමට හේතු වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා මෙතන නැවත කරන සියලු දිනාට සරසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 සතං සමාගමු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු